අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි උදේ මහත්තයන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීම මගින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ සැසිවාරය ආරම්භ කරන විදියට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද සභාවට ඉදිරිපත් කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න පහකුත් ප්‍රකාශන දෙකකුත් ලැබිලා තියෙනවා. තෙරුවන් සරණින් සැනසීම වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ටික කලෙක සිට භාවනාව ඉගෙන ගත්ෙමි. නමුත් පසුගිය මාසයක වැනි කාලය තුල ඒ සඳහා මා තුල වූ දැඩි උනන්දුවක් ඇති වී තිබේ. වම දකුණ යයි මෙනෙහි කරමින් සක්මන ආරම්භ කළද මොහොතකින් මාගේ සිත නැමෙනවා දිගෑරෙනවා යන පියවර මත නතර වේ. ඉන්පසු අස්තීන්ගේ නැමීම දිගෑරීම දකිමින් සක්මනේ යෙදේ. මෙම අස්තීන්ගේ නැමෙන දිගෑරන ස්වභාවය වෙනුවට අස්තීන්ගේ සැලවීමක් පමණක් සිදුවන බව අද දුටිමි. එයද බංගය පෙනෙන අයුරින් මොහොතින් නොපෙනී ගිය අතර නැවතත් අස්තීන්ගේ නැමීම දිගහැරීම දකිමින් සක්මනේ යෙදුණෙමි. සක්මණෙන් බැහැරවද පඩිපෙළේ නැගීම බැසීම ආදීයේදී මෙම අස්තීන්ගේ නැමීම දිගෑරීම මම මනා ලෙස දකිමි. පර්යංකේ වාඩු වුණු ඇසිල්ලෙන්ම පළමු ආස්වාසයෙන්ම පිම්බීම හඳුනාගත් නමුත් සතියක පමණ කාලයක් තුල පිම්බීම හැකිලිම සිදු වුවද එහි කිසිම චලනයක් දැනගත නොහැකිය. එම නිසා නිදිමත ස්වභාවයක් සහ නීරස ස්වභාවයක් දැනේ. නමුත් ඇතුළතින් ඇතිවෙන පීඩනයක් නිසා පිටතට පැමිණෙන નિરાයමක් ලෙස එක පිම්බීමක් ඇති වී නැති වී යයි. එයද සිදුවන්නේ එක පර්යංකයකට එක්වරක් පමණි. ගරු ස්වාමින් වහන්සේ මාගේ භාවනාව සාර්ථකද? එහි එහි එය සාර්ථකව ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස දෙපා නැමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණින් සැනසීම වේවා. මේකෙත් ඇත්තටම අපි මෙතෙක්කල් ප්‍රශ්න විසඳපු ආකාරයෙන් කියන්න තියෙන්නේ සතියත් එක්ක තමයි භාවනා කියන වචන අපි මනින්නේ. සතිය දියුණුවද නැද්ද කියලා බලන්න උපමාන දෙකක් තියෙනවා. එකක් තමයි වැඩි වෙලාවක් ඒ සති අරමුණේ ඉන්න පුළුවන්ද කියලා. සක්මණේට ගියාම වැඩි වෙලාවක් පියවර නැත්තම් ඇවිදින්මින් ඉන්න බව දැනගන්න පුළුවන්. ඉඳගත්තර පස්සේ වැඩි වෙලාවක් ඉරියව්වේ හෝ ආනපන සතිය පවත්වා ගන්න පුළුවන්ද කියන එක. ඒක ප්‍රමාණයේ වශයෙන් සතිය වැඩිවීමක්. දෙවෙනි එක තමයි ඒ ආස්වාද ප්‍රසවාස දෙකේ තියෙන සටහන් ආකාර ස්වභාව ලක්ෂණ දිහා බැලීම. ඔසවනවා තබනවා කරනකොට වම දකුණ කරනකොට තියෙන විස්තර විභාග දකින්න එක. ඉතින් මේ දෙකම ටික ටික තමයි වැඩෙන්නේ. සාමාන්‍යයෙන් උපදේශයක් දෙනවා යෝගාවචරයට ඉස්සලා ප්‍රමාණي වඩා ගන්න ඉස්සලා කොහොම හරි කරලා අරමුණත් එක්ක මුණට මුණ දාලා තියාගෙන ඉන්න අරින්න. ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන බව දන්නේ සක්මන් කරන සක්මන් කරන බව දන්න. එතකොට ඇති වෙන හුරුකම හරහා සුහදකම හරහා තමයි අමතර විස්තර දැක් ගන්න පුළුවන්. හැබැයි නිකම්ම වෙන්නේ ඒ අමතර විස්තර වලට හිත මෙහෙවන්න ඕනේ. අමතර විස්තර නිකන් මේ හොඳට ඉදිච්ච peer ගෙඩියක් අරන හපල කෑල්ලක් අරගෙන ඒක හපන ගමන් ඒකේ තියෙන සාරයේ රස උරා ගන්නවා වගේ gediye hari ගාණක් තියෙන හරියටම ඉදෙන ගාණක් අන්නේතිදි කටස් කාලා කැඩෙනවා. කැඩලා හපන්න හපන්න ඒකේ ඕජා වෙනවා. අන්න ඒ වගේ මේ සතියත් එක්ක වැඩ කරනකොට අරමුණේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒක වැඩි එලවන්න යන්න එපා. අරමුණත් එක්ක වැඩි වෙලා ඉන්න ආරින්න. සුවද වෙන්න ආරින්න. යාළු වෙන්න ආරින්න. එතකොට ඒ තොරතුරු ස්වභාවයෙන් එනවා. ඉතින් මට පේන්නේ මේකේ තියෙන විදිහට ඒ අරමුණත් එක්ක සුහද වෙන ගතියක් පේන්න තියෙනවා. ඒකට අනුග්‍රහ කරන්න. ඒකට දෙන්න තියෙන පහසුකම් ටික දෙන්න. එතකොට ටික වෙලාවක් ගියාම අරමුණේ අස්තර විස්තර ව්‍යංජන අනු ව්‍යංජන දැක් ගන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාව සඳහා සැහැල්ලු ඉරියව්වකින් වාඩි වී මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කළෙමි. ඉන්පසු ටික වේලාවකින් ඉබේ වැටෙන හුස්ම රැල්ල දෙස සතියෙන් බලා සිටියෙමි. ටික වේලාවකට පසු ආශ්වාසය දිගු සිසිල් වායු ධාරාවකින් ආරම්භ වී වම් නාස්පුඩුවට ඇතුල් වී නාසයේ ඉහළ කොටසේ හුස්ම හිරවෙන බවත් නාසයේ හිර වී ඇති හුස්ම කෙටි හුස්ම කෙටි උණුසුම් වායු ධාරාවකින් ප්‍රස්වාසය වන බවත් වැටහුණි. මාහට භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට උතුම් අමාමහා නිවන් සුවය ලැබේවායි පතමි. මේ විදියට ආස්වාද ප්‍රසවාසයේ වෙනස දකගනිමින් ආස්වාද ප්‍රසවාස කීයක් බලන්න පුළුවන්ද? විනාඩි කීයක් ඉන්න පුළුවන්ද? තප්පර කීයක් ඉන්න පුළුවන්ද? විනාඩි කීයක් ඉන්න පුළුවන්ද කියලා ඒකේ වැඩිමක් සිද්ධ වෙනවනේ ඒක තමයි දිනුව කියලා කියන්නේ. ඒ නිසා නිකන් වටපිට බලන ගමන් නෙවෙයි ආස්වාද ප්‍රසවාසයේ වෙනස දකිමින් ආශස් ප්‍රසාසයේ පේනතෙක් මානේ තියාගෙන වැඩි වේලාවක් ඉඳීම සඳහා කුමක් කළ යුතුද? ඒක තමයි මේ වෙලාවදී අපි කරන අනුග්‍රහය කියලා කියන්නේ. ඒකට තමන්ගේ සාමාන්‍ය බුද්ධිය යොදවන්න කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාවට වඩා සක්මන් භාවනාවට උනන්දුවක් දක්වමි. සක්මන් භාවනාව වැඩිීමේදී මිනිත්තු 30ක් පමණ වම්හා දකුණු පාද පොළවේ ස්පර්ශ වීම කෙරෙහි සිත යෙද වූ පසු මුළු පරිසරයම අන්ධකාරයට ගොස් මා සක්මන් භාවනාව සිදු කරන ප්‍රදේශය පමණක් දීප්තිපත්ව දිස්වන බව නිරීක්ෂණය කෙලෙමි. එසේම එතෙක් වෙලා ඇසුණු ශබ්ද ශබ්ද පවා ක්‍රමෙන් අඩුවන බව නිරීක්ෂණය කළෙමි. මෙම తත්වයේ යටතේ සුළු මොහොතක් සක්මන් කළ පසු නැවත පරිසරය පෙරලෙස සකස් වූ බව මාහට වැටහින. ස්වාමින් වහන්ස මින් ඉදිරියට භාවනාව වැඩිම සඳහා සුදුසු උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය ඉස්සරහට යනකොට එතෙන් දෙන්න විනාඩි 30ක්ම යන්නේ විනාඩි 20කින් විතර වගේ සම්පූර්ණ තමන් බුලට් වෙඩි උණ්ඩ වදින්න නැති කාමරයක් ඇතුළට ගියා වගේ තමන තීරණ පටන් ගන්නවා ලෝකේ කරදර අයින් වෙලා තමන්ගේ වැඩේට තමන් හිත දාගෙන ඉන්නවා ඉඳපු ගමන් ආයෙසරයක් පිටර කට්ට කඩාන කුකුල් පැටි ඇලියට එනවා වගේ ආයෙ පරිසර ඉව දැනෙන්න පටන් ගන්නවා ආයසරයක් ගිහිල්ලා ආය ඇකිලෙන්න පටන් ගන්නවා. එහෙම එහෙම වෙවි පේන්න පටන් ගන්නවා මේ බාහිරේ තියෙනවා කරදර කරන්න හිත ඒකාග්‍ර නැති වෙලා විතරයි. හිත ඒකාග්‍ර වෙනකොට කරදර නැති වෙනවා. ඉතින් ඒක වටිනාකමක් නැහැ. කරදර එමින් කරදර යමින් තිබුණ නැත්තම්. තමන්ට වටිනාකම තියෙනවා හිත ඇතුළට නැමුණොත් කරදර නැහැ. පිටතට ගියොත් ඇතුළ නැහැ. මේ දෙක පොල් පිට පාගනවා වගේ තමයි. මේක වැඩි වෙනකොට මේක අඩු වෙනවා. මේක වැඩි වෙනකොට මේක අඩු වෙනවා. ඉතින් ප්‍රයත්න කරන්න ඕනේ. වශී කරන්න ඕනේ, සිද්ධි කරන්න ඕනේ. අර පුළුවන් තරම් සතිය වැඩෙන දේ මේ දෙකම දෙනකොට සතිය වැඩෙන පැත්තට අනුග්‍රහ කරන එකට මම කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහලා දෙන එකයි තියෙන්නේ. ඉතින් මෙහෙම කරනකොට කරනකොට ඒ ක්‍රමසාවිදි තමයි තේරෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පර්යංක පර්යංකයේ සඳහා ඉඳගත් විට මම දැන් මෙතන යන්න මෙනෙහි කරන විට පිම්බීම හැකිලිම දැනේ. එය මනාව වූ වාර කීපයක් ප්‍රකට වී සිත වෙන වෙනත් අරමුණු කරා ඇදී යයි. නැවත යම්කිසි බාධා වීමකින් වරහන් ඇතුලේ ශබ්දයකින් කියලා තිනවා. මූලික කමඨහනට හිත පැමිණේ. මෙසේ වාර කීපයක් සිදුවීමෙන් පසු පිම්බීම හැකිලිම ඊතා සියුම් විය. දැනගැනීමට හැකි වූයේ උදර ප්‍රදේශයේ සියුම් චලනයක් ලෙසයි. ඉන්පසු තද වේදනාකාරී බවක් ඊටාම තදට දැනිනි. ශරීරයට තද අපහසුයක් සේම උගුරකට වියලී ඇති බවක් දැනිනි. පර්යංකයෙන් නැගීමටද ඇස් ඇරීමටද සිත්විය. නමුත් ඒ සියල්ලම සිතුවිලි බවද මූලික කමඨහනට සිත් යොමු කළ යුතු බවද සිහිපත් විය. ඊතා අමාරුවෙන් වුවද මූලික කමඨහනට සිත යොමු කළෙමි. හුස්ම ඊතා වේගවත් බවත් දැඩි ආයාසයකින් හුස්ම ගත යුතු බවත් හැඟිනි. නමුත් මූලික කමඨහනට සිත යොමු කළෙමි. පැයක පමණ වේලාවක් මෙය සිදුවීමෙන් අමතරව පර්යංකය නතර කළෙමි. පසු දින පර්යංකයේදීද එම අත්දැකීමම ලැබුණි. නමුත් පෙරතරම් අසීරු බවක් නොදැනුණු අතර මූලිකව මූලික කමඨහන දෙසට සිත යොමු කළෙමි. එවිට අපහසුව මගහැරී සැහැල්ලු බවකට පැමිණ පිම්බීම හැකිලිම ඊටාම නොදැනෙන තත්වයකට වැටිනි. නමුත් ඒ දෙසට අවධානය යොමු කළෙමි. එවිට නැවතත් වේදනාකාරී බව ඇතිවිය. පෙරතරම් අපහසු නොවිනි. පැයක් තුල මෙවැනි වාර 10ක් පමණ ඇතිවිය. එහෙත් මූලික කමඨහන දෙසම හිත යොමු කළ හැකි විය. සිත තන්පත්වන අවස්ථාවේදී අවට ශබ්ද ඇසිනි. නමුත් සිත ඒ කරා යොමු නොවේ. මගේ භාවනා ක්‍රමය නිවැරදිද? වැරදි ඇතොත් පෙන්වා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම මාර්ගඵල අත්වේවා. භාවනා හරියනවා නම් එක පරියන්කයක් කරොත් ඒක පරියන්කේ ලැබෙන තොරතුරු ප්‍රමාණය පොතක් ලියන තරම් හම්බ වෙනවා. ඒ තොරතුරු හරි වැරදි මනින්න යන්න එපා. Taman හොඳට අවදියෙන් බලහින් ඉන්නකොට පේන දේ උදාසීන නිරීක්ෂකෙක් වගේ. එහෙම නැත්නම් පක්ෂයකට ගන්න නැතුව ඇති දේ විස්තර කරන කමෙන්ටේටර් කෙනෙක් වගේ. විස්තර ප්‍රකාශයක් වගේ ඉදිරිපත් කරනවා නම් භාවනා කියන්නේ හුදු විනෝදාංශයක් මිසක් කටුකොහලක් නෙවෙයි. ඒක නිසා භාවනා කරනකොට දැනෙන දේවල් ලිවීම හරහා ඉදිරිපත් කිරීම හරහා මේ භාවනාචරණ පැංගිරි ගතිය අරින්න පුළුවන්. භාවනා කරනදී නිරදී එලි කරගන්න බැරි නම් ඒක නිකන් අර්බුදයක් බවටපත් වෙනවා. ඒ නිසා මේ වගේ වාර්තාකරනද නිතර නිතර වාර්තා කරනකොට මේ විස්තර වැඩිපුර දෙන්න දෙන්න පහුවෙන්න භාවනා පටන් ගන්න මේ වාර්තාවේ ඉඳලා. වාර්තා කෙරුවේ නැත්නම් ආයෙ මුල ඉඳලා යන්න. ඒක නිසා පුළුවන් තරම් තමන් කරගෙන යන මට්ටම sannivedanaya කරගත්තොත් කාට හරි එහෙලි කරගත්තොත් ඒකෙන් ලැබෙන අදිෂ්ඨාන ශක්තිය ඒකෙන් ලැබෙන චිත්ත ශක්තිය කමඨාන් සුද්ධ කිරීම දන්න කෙනා විතරයි දන්නේ අනික කට්ටිය මේවා මොකටද වැඩක් නැහැ එක්ක නැත්තම් මේක මේ වැදගත් දෙයක් නෙවෙයි කියලා වාර්තා කිරීම ලාවතක්සේරු කරනවා ඒ කෙනාට භාවනා හුඟක් අමාරුයි මේ දිරව ගන්න අමාරු වෙනවා ඒ නිසා පරියන්කේ ඉන්නකොට වැටහෙන දේවල් හරි හරි වැරදි හරි ප්‍රියා හරි අප්‍රිය හරි මනින්න යන්න එපා. වාර්තා කිරීමේ දක්ෂකම ඇති කරගන්න, සංනිවේදනයේ දක්ෂකම ඇති කරගන්න. ඒක හැම වෙලාවෙම වාසියට හිටින්න. අන්තිකට අහගෙන ඉන්න කෙනාට නිවැරදි කරලා දෙන්න අවස්ථාවකුත් තියෙනවා. වාර්තා කරන්නේ නැත්නම් හෝ වාර්තා වල තොරතුරු එකතු කරුවේ නැත්නම් මේ ප්‍රගමනයක් නැහැ. වාහනේට තෙල් දැමෙ නැතුව වගේ. ඒ නිසා මේ විදිහට වාර්තා කරනකොට Tamanටම තේරෙයි වැඩිපුර තොරතුරු එන්න හම්බුනායි කියලා කියන්නේ නිරීක්ෂණේ වැඩි වෙලා තියෙනවා. නිරීක්ෂණ වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ සතිය තියෙනවා. ඉතින් මේකට අනුග්‍රහ කරන්න පුළුවන් තරම්. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව. පැයක පමණ සක්මනකින් පසු පර්යංක පර්යංකයට වාඩි වී මා දැන් මෙතන ඉඳගෙන යයි උඩුකයට සිත යොමු කර ටික වේලාවක් දැස් පියා මනසින් ඒ දෙල්ස බලා බලා සිට ඉබේම සිදුවන ආනාපානීය නිරීක්ෂණය කළෙමි. එවිට හුස්ම රැල්ල ඇතුළු වන විට දැනී නොදැනීමෙන් උඩුතුලේ උඩුතොලේ වැදීගෙන ඉහළට වරහන් ඇතුලේ නාස් කුහරය තුලින් යන බවත් පිටවන හුස්ම රැල්ල උඩුතොලේ මෙන්ම නාසිකාග්‍රේද තදින් වැදීගෙන පිටවන බවත් වැටහේ. ටික වේලාවකින් මේ දෙක පරස්පර විරෝධී ක්‍රියාවලියක යෙදෙන බව අත්දකිමි. උදාහරණය ආස්වාසය සිසිල් බව, සියුම් බව, ළඟට එන බව, ප්‍රබෝධමත් ප්‍රනීත බව සහ ප්‍රස්වාසය උණුසුම් උණුසුම් බව ගොරෝසු බව දුරට යන බව මිලීන වරහන් ඇතුලේ හීන බව වශයෙන් මේ අනුව සිදුවන සෑම සංසිද්ධියක්ම මෙසේ යුගල වශයෙන් සිදුවීම ධර්මතාවයක් විය හැකිදයි විය හැකියයි අවබෝධ විය. ඉන්පසු ආස්වාසේ සහ ප්‍රස්වාසයේ මුල මැදාක නිරීක්ෂණය කරන්නට පටන්ගෙන ටික වේලාවකින් මා නින්දකට වැටි ඇතැයි මතක් වන්නේ විනාඩි 50ක් 55ක් ගොස් අවදි වූ විටය. නමුත් මගේ සිහිය වෙනස් වී නැති බවද දැනේ. ඒත් මට නිින්ද ගියෑදැයි තරමක දුකක් ඇතිවුවද ඒ කාලය තුල මගින් අකුසල් සමාදන් වීමක් නො වූ බව සිතා සතුටු වෙමි. වාර කීපයක්ම මේ සිද්ධියට මූණ පෑවත් කාලය පැයකට ආසන්න වනවාත් සමගම අවදිවන්නේ සිත පිට නොගිය නිසායයි හඟිමි. ගරු ස්වාමින් වහන්සේ මාගේ පර්යංක භාවනාව ඉදිරියට දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසත් ইহත විස්තරයේ අඩුපාඩු පෙන්වා දෙන ලෙසත් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ මේ අද්භවහිදීම උතුම් නිවනින් සැනසේවා. මේක නිකන් හරියට මේ පොල් ගෙඩියක් දෙකට බින්දාම මේ පැත්ත ඇස් පැත්ත මේ පැත්ත උල් පැත්ත කියලා ඒ දෙක අතර පුදුමාකාර වෙනස් දෙකක් දෙකක් තියෙනවා. ඒ වගේ තමයි ආශස් ප්‍රසාද දෙක වම දකුණ දෙක පිම්බි මැකිලිම දෙක ਸਰවචනාංශයේ ආධුනිකයට දෙනවා. ওই දෙකත් එක්ක සෙල්ලම් කරන්න කියලා. මේකයි මේකයි වෙනස්කම. නමුත් මේ උඟාවක් වෙලා බලනකොට මේ දෙක ආයේ සම වෙන්න පටන් ගන්නවා. අර වෙනස්කම් දැකපු දකින්න ගත්ත ප්‍රයත්නය ඉක්මවගෙන මේ දෙක සම වීම අපි දකින්නේ නීරස වීමක් ඒකාකාරී වීමක් කියලා. එතකොට හිත පුරුදු නැති කෙනාට කමඨාංශුද්ධ වෙච්ච නැති කෙනාට මේක නිින්දක් හෝ හිත ලීන භාවයටපත් වීමක් නැත්නම් නිවිස නිවි යෑමක් සිද්ධ වෙනවා. නිකන් ලයිට් ගියා වගේ. ඉතින් එතකොට පශ්චාත්තාපේ තමයි මාරය අපිට දෙන්න ලනුව. සාරිපුත්තු සාංශ කියනවා පශ්චාත්තාප වෙන්න එපා බලන්න නැවත අවදි වෙන්නේ අරමුණටද කියලා බලන්න කියලා. නැවත අවදි වෙන්නේ අරමුණට නම් මේක නිින්දක් නෙමෙයි. ඒටන් යාට තේරුම් ගන්න වෙනවා වෙනසක් වශයෙන් දක්වපු ආශ්‍රව ප්‍රසවාසයේ ප්‍රසවාසයේ ආශ්‍රවයේ සීතල ප්‍රසවාසයේ උණුසුමයි ආශ්‍රවයේ ගොරෝසුයි ප්‍රසවාසයේ සියුම් මෙහෙම මෙහෙම කියාගෙන කියන දේවල් දෙක සම වෙන්න පටන් ගන්නකොට තමයි අපේ හිත හොඳු මාඳු වෙන්නේ. ඒ නිසා ওই වෙනස්කම් වශයෙන් දැකපු දේ වෙනසට දැකපු දේ සම වෙන හැටි බලන ඉන්න එක තමයි අනිත්‍යතාවය බලනවා කියන්නේ. වතුරයි හාලුයි එකට දාලා තැම්බෙන්න තැම්බෙන්න මේ දෙකම නැතිලා කැඳ එළියට එනවා. කොයි වෙලාවෙද හාල් දී වෙන්නේ කොයි වෙලාවද වතුර බොර වෙන්නේ කොයි වෙලාවද කැඳ වෙන්නේ කියලා මේක ක්‍රියාවලියක්. නිසා දෙක වෙන් කරලා පෙන්වන වෙලාවේ කේතයි මේක ද්‍රවයක් මේක ඝනයක් කියලා. කැඳ වලට ගියාම ඒක දුස්රාවිය ද්‍රාවණයක් වඩටපත් වෙනවා. කොහෙන්ද මේක වෙන්නේ? මැජික් එකක් මොකක්වත් නැහැ. ලිප වත් ලිප මිටි උඩ තිබ්බහම ලිපට ගින්ද දබෝක වෙනවා. අන්න ඒ දෙකේදී අපේ හිත මේ අර වෙනස දැකපු එකනට සමවීම දකින්න බෑ. ඒක දකින්න නොදකින් කියන එක තමයි නින්දට වැටෙනවා කියන්නේ. ඒ නිසා අරමුණ සියුම් වෙගෙන යනකොට හොඳට මේ විපරිණාමයේ බලනාසුලුව ගියොත් තේරෙන පටන් අරගනි. මේ ලස්සන භාවනා දියුණුවක් අපි වැරදි අර්ථකථනයක් දීලා නිନ୍ଦ කියලා වැරදි කරුවෙක් කරලා චෝදනා කරලා හිරේට දානවා වගේ. අහිංසක මේ වැඩපිළිවෙලක් කියන්නේ. හැබැයි අහිංසක නෑ නිරීක්ෂණය හරියට කරන්නේ නැති නිසා. ඒ නිසා බලාපොරොත්තු වෙන්න මේ වෙනස්ව දැකපු දෙක බොහෝ වෙලා භාවනා කරනකොට හාලු යතුරුයි කියපු එක කැඳ වෙනවා. අන්නේ කැඳ වෙන වෙනස දැකගත්ත දවසේ පේනවා අපේ හිත මේ වෙන්වෙන්ව දකපොදී සමාන වෙනවා දකින්නකොට ඒක හිතට කරන අභියෝගයක් වගේ. මමයට කරන අවමානයක් වගේ එනකොට හිත පිටපනිනවා. එක්ක නිදා ගන්නවා. නැත්තම් නිින්ද ගියයි කියලා චෝදනා කරනවා. අන්න එහෙම වෙන්නේ නැතුව මේ වෙන්ව දකපොදී නැවත සමාන ලක්ෂණ මතුවෙන්න හදනවා කියලා කියන්නේ සිවුම් වෙනවා කියන එක. අන්නේ සිවුම් වීමේ වැඩපිළිවෙලේදී හිත ගැස්සිලා තියෙනවා. හිත ලිහිත් ලූටලා ගිහිල්ලා තියෙන්නේ. හිත ලිස්සලා ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒක නොවි අරමුණේ විපරිණාමය කාලානුරූපව දිගට බලන්න උනන්දු වෙන්න කියන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ මෙතන. ගරු ස්වාමින් වහන්සේ ඊළඟට ප්‍රකාශනයක් තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ මෙතෙක් භාවනා කළත් සක්මන් භාවනාව ගැන හරි වැටහීමක් තිබුණේ නැහැ. අද දින මා සක්මන හොඳින් නිරීක්ෂණය කළා. එහිදී මම විලිම්බුවට හිත තබා එය ඔසවන බවත්, ගෙන යන බවත්, පොළවට තද කරන බවත් සිහියෙන්ම කළා. එවිට පොළවේ වැලිවල කිබිඳෙන විට සියුම් බවත්, සිසිල් බවත් හොඳින් දැනුණා. නැවත අනිත් කකුලෙන් විලිම්බුව එසවන විට හිත තැබුවා. එයද සිහියෙන්ම ගෙන යන බවත්, තබන බවත්, තබන විට වැලිවල සියුම් බවත්, සිසිල් බවත් දැනුණා. ටික වේලාවක් යන විට වැලි බොඳ වී එකම කුට්ටියක් වගේ පෙනුණා. කකුල් දෙක මාරුවන බවත් උකුලේ සිට එක වචනයක් තියෙනවා කියවන්න අපහසුයි උකුලේ සිට කෝටු දෙකක් වගේ දැනුණා. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම වීම යටතේ එය හොඳින් වටහා ගත්තා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. තෙරුවන් සරණයි. ඒක නිසා මේ වගේ සක්මනේදී වැටෙන මේ කාරණා සක්මනේ දකින මේ සද්ධාව උනන්දුව බලන්න සාමාන්‍ය ගමනක් යනකොටත් නැද්ද? නැත්තම් සාමාන්‍ය ගමනක් වෙලාදී බලන්නේ නැති නිසා පේන්නේ නැද්ද කියලා බැලුවොත් උකට සක්මන් මළුවකටම තනි බලෝයක සම පොලෝකම යන්න ඕන කමක් නැහැ. කන්දක් නගිනකොට පල්ලමක් බහිනකොටත් ওই ලකුණු තියෙනවා. ඒකට පේන්නේ නැති බලන්න තියෙනවා. ඒ නිසා මේ වගේ භාවනා මධ්‍යස්ථාන ගන්න පොළොව මට්ටම් කරලා දීලා වැලියලලා මේ කරන සත්කාරයෙන් කරන්නේ මේක අල්ලගන්න අල්ලගන්න බලන්නේ සක්මනට නගින කන්ද දිගේදී මේවා වෙන්නේ නැද්ද කියලා. ආපහු වෙනකොට පල්ලමේදී වෙන්නේ නැද්ද කියලා. ආපහු වන්න ගෙදර ගිහලා කඩේ යනකොට වෙන්නේ නැද්ද කියලා. ආපහු ගෙදර ගිහලා නාන්න යනකොට වෙන්නේ නැද්ද කියලා මේක අර ප්‍රශස්ත தත්ත්වදී අඳුරගත්තදී දිගට බලන්න. ඒක බුරුම කට්ටිය ස්වාමීන් වහන්සේලා කියනවා පේන්නේ නැත්තේ බලන්නේ නැති නිසා. ඒ යනකොට බලන්නේ අනුන්ගේ විස්තර. යන්නේන විස්තර එතකොට පේන්නේ බැලුවොත් මේ කය කොහෙ ගියත් ඔච්චරම තමයි. ඒ නිසා මේ ඇති කරගත්ත සද්ධාව එදිනදා වැඩ දක්වාම පතුරවන්න පරියන්ඛයට වැඩිය සක්මන ලොකු අදාළතාවයක් තියෙනවා. සක්මන තියෙන්නේ නිකන් ටිකක් ක්‍රියාත්මක තැනකදී සතිය පැවැත්වීම. එදින්දා වැඩවලදී මීටත් වැඩිය ක්‍රියාත්මකයි. ඒත් සතිය පවත්වන්න මේක හොඳ පූර්වාදර්ශයක් කරගන්න කියන එකයි මේ ප්‍රකාශයේ උත්තර ඉල්ලුවේ නැතත් උත්තරයක් වශයෙන් කියන්නේ. තවත් ප්‍රකාශයක් තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ එකට බැඳිලා තිබුණු දෙයක් ගැලවිලා විසිවිලා ගියා වගේ දැනුණා. ඒකා හඳුනා ගත්තා. මේ කගේ පදයට නත්තපු හැටි දැන් තමයි තේරෙන්නේ. මේ භවය මගේ පින්වන්තයි. තේරුණේ දැන් තමයි. හප්පේ පුදුම දුකක් වින්දේ මේ යකා අල්ලා ගන්න. අනන්ත සංසාරයේ විඳ දුක මොනතරම්ද? මේ භවයේ විඳ දුක ඊටමත් සුළු ඊටමත්ම සුළුයි. ඒකයි මේ භවය පින්වන්තයි කීවේ. ඇමතිතුමා හොඳයි, മന്ത്രിතුමා හොඳයි. ඔබ වහන්සේගේ පෙර දේශනය දැනුයි තේරෙන්නේ. ආයතන 6ේ වේගය අල්ලා ගත්තා. දැන් ඉතින් ආයතන 6ේ 6ේ මතු එකක් හදන එක නම් බොරුවක් වේවි. මේ වෙලාවේ මේ මොහොතේ පණ ගියත් මොකෝ කාට බයේද? විශ්වාසයි සත්‍යයි. දැන් මේ මොහොතේ මෙතන සතර සතිපට්ඨානය. මම අනිච්චයි දැන් දුකයි. මෙතන අනත්තයි. කාලයක් නැත. මේ මොහොතයි. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා ඊයේ ධර්මදේශනය අපට ගෝචරයි ප්‍රත්‍යක්ෂයි සතිමත්ය ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව වේවා ඒක තමයි බුදු විලා බුදුහාමුදුරු ඉස්සල්ලාම අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ගාකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණං කියලා කළ පළවෙනි උදාහරණ ගාතාව. අපේ සිංහල කවියා කිව්වේ කන්දේ gedara නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදාන්නේ? ගයක් කර ගයක් නාදා හිටින්නේ ගෙන්ගේ යදා ගෙට ගිනිලා තැවෙන්නේ. ඒ නිසා කන්දේකතර නන්ද නයිද කියන්නේ පංචස්කන්ධේ නායකයා වෙච්ච විඥාණයටයි මේ කතා කරලා කියන්නේ. ඔබ ආච්චිට ගෙවල් හදාපම් ඊට පස්සේ මට ගෙවල් හදන්න එන්න එපා. ඉතින් කාටවත් කියන්නේ නැහැ තමන්ගේ වලිගය හපාන කණ එක තමයි කරන්න තියෙන්නේ. කවුරුත් කරපු දෙයක් නෙමෙයි. දැන් තමන්ටමයි තියෙන්නේ අනුට ගන්ති ගහන්නත් එපා, තමන් ගන්ති කණ්ඩත් එපා. යන දෙයට යන්න ඇරියා නම් ස්වභාව ධර්මෙට ඔය පශ්චාත්තාපේ එන්නේ නැහැ. අපි මේ කෙරුම වෙන්න හදලා, මුදුන වෙන්න හදලා, අයියා වෙන්න හදලා, අක්කා වෙන්න හදලා, ගරු වෙන්න හදලා තමයි මේ පරිප්පු ඊළඟට කෑවේ. යනාතේ යන්න ඇරියම මොහොම පශ්චාත්තාප වෙන්න ඕන. හැබැයි පශ්චාත්තාප වෙච්චාම ජොලිය වැඩි. කාපු කෑමනේ බඩේ තියෙන රාත්තල් ගන්න මෙච්චරයි කියලා දැනගත්තාම ලොකු ජොලියක් එනවා. අනේ මෙච්චර කල් කෑවේ රාත්තල් ගන්නවත් දන්නේ නැතුවනේ. දැන් අඩු ගන්න කනකොට රාත්තල් ගන්න දන්නවා. ඒ නිසා කාටවත් ගිනි ගෙඩි දෙන්න එපා. ඊර්ෂ්‍යා කරන්නත් එපා, තරහ වෙන්නත් එපා, ක්‍රෝධ කරන්නත් එපා. උන්දලාට ඇති වෙන්න උන්දලා බෙදාගෙන කනවා. අපි මොකට ඒ ක්‍රෝධ කරන්නේ? Tamange බෙදාගෙන කැම නතර කර ගන්න පුළුවන් නම් එච්චරම දෙයක් ඇත්තටම අපි වැඩමුළුවකින් බලාපොරොත්තු වෙන්නවත් නැහැ. වැඩමුළුවකින් බලාපොරොත්තු වෙන මේකට අවශ්‍ය කරන අඩුම කැඩුම ටික දීලා ඔබ වැඩේ කරගනින් කියන්නේ විතරයි. ඒ නිසා මෙවැනි ප්‍රකාශන අපි හෙටටයි බලාපොරොත්තු වෙන්නේ. අද උනාට ඉතින් ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්නත් ප්‍රකාශනත් අවසానයි. ඔව් තව විනාඩි 30ක් විතර තියෙනවා. කාට හරි අවශ්‍ය නම් මේ ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න. අපි මේ මේ මේ වැඩසටහනේ දවන් දවස් 3-4ක් ගත කරලා තියෙන හින්දා ඊටාම කලාතුරකින් තමයි මේ වගේ වාචිකව ප්‍රශ්න කරු ස්වාමින් වහන්සේගෙන් විවසන්න වෙලාවක් හම්බ වෙන්නේ. මම හිතනවා හැමෝම ඒ ලැබිච්ච වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගනී කියලා. අයිය වෙන්නේ නැතුව හිටියනම් හරි. අත උසන්න කාට හරි මොනවා කියන්න දෙයක් තියෙනවා නැත්නම් අපි වෙලාව ගන්නවා මේ ධක්මන් භාවනාව සඳහා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම පාරයන්ක භාවනා විදි කරන්නේ පිම්බීම හැකිලිම පාරයන්කේ ඉඳගෙන ඉරියව්වට හිත තියාගෙන හිටියට ඒ කියන්නේ ඉරියව් බැලුවට ඉරියව් පේන්නේ නැහැ. කයට හිත අරගෙන ඉන්නකොට මුලින්ම මේ ඉඳගත් වෙලාවෙම කය දැනෙන්නේ නැති ගතියක් තියෙනවා. ඊට පස්සේ මේ මුකුත් පිම්බීම හැකිලිම පේන්නේ නැහැ. ගොඩක් අර කියන්නේ මේ මොකුත් දැනෙන්නේ නැහැ. එහෙම දිගටම ඉන්නකොට නිතරම අර මේ හිත පිට යන ගතියක් තමයි දැනෙන්නේ. හිත පිට ගිහිල්ලා ඉඳෙද්දිත් මට මේ කියන්නේ නිින්ද යනවා මේ කියන්නේ දැනෙනවා ඇතුළතින් නිින්ද යන ගතියක් දැනෙන්නේ. කියන්නේ මේ පිට ගිහින් තියෙද්දිත් නිදි කිරා වැටෙන ඇතුලෙන් වගේ කියන්නේ මේ ෂණිකව ගිහිල් එනවා එතෙන්දී නිකන් කලවර ගතියක් තියෙනවා නිින්ද ගිහින් එද්දී එහෙම දිගටම මේ සිද්ධ වෙනවා පරයන්කේ ඉවර වෙද්දී ඒ කියන්නේ සැහැල්ලු ගතියක් මුලදිම ඉඳන් තියෙනවා සැහැල්ලු ගතිය සැහැල්ලු ගතිය වේදනාවකට මාරු වෙනවා ඒ මාරු වෙන තැනත් හිතාගන්න බෑ මේ මේ සැහැල්ලුව වේදනාවට මාරු වෙද්දී වේදනාව මාරුණාට ඒ කියන්නේ වේදනාව දැනුණට අර මේ ඉස්සර දැන් කරද්දි වේදනාව ආවම ඒක මේ නැති කරගන්න උත්සාහ කරාට දැන් ඒක නැති කරගන්න උවමනාවක් නැහැ. ඒක ඉන්න පුළුවන් ඒ වේදනාවේ. ඒ විදිහට තමයි මේ පරයන්කේ දිගටම වෙන්නේ. සැරින් සැරේට මේ පිම්බීම හැකිලිමේ අන්තම් මතුවෙලා අපහු එකපාරක් දෙපාරක් වගේ සිද්ධ වෙලා නැති වෙනවා. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒක මේට වැඩි පිරිසුදු කරන්න පුළුවන්. sannivedana ඍජු කරන්න පුළුවන්. Tamange කයට සතිය ගියා. කියලා සතිය ගිය වෙලාවයි නැති වෙලාවයි නැත්නම් කයේ සතිය පිහිටපු වෙලාවයි කයේ සතිය පිහිටපු නැති වෙලාවයි අතර වෙනසක් අත්දැකීම් වශයෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඉන්න වෙලාවේදී මේ මට දැනෙනවා මේ ඉඳගෙන ඉන්න ස්පර්ශ වෙලා තියෙනවා කියලා දැනෙනවා. ඒක ඒක ඉස්සෙල්ලා ප්‍රකාශ කරන්න හදුවා එහෙම දැනෙන්නේ නැහැ කියලා. මට ගියාට පස්සේ කය වැටෙන්නේත් නැහැ, ඉරියා වැටෙන්නේත් නැහැ කියලා. ඒ මුලින් ඉඳගත්ත හැටියම ස්වාමින් වහන්සේ මට අර ඇඟේ අතපය වගේ දේවල් නිකන් දැනෙන්නේ නැහැ වගේ. gediy gediy පිටීම දැනනවා හුඹහක් වගේ. gediy පිටීම දැනනවා නිකන් පිරමීඩයක් වගේ. ඊට පස්සේ බලන්න මේක හිතලුවක්ද මන හිතමනාපයක්ද මනෝ විකාරයක්ද එහෙම නැත්නම් මේක අත්දැකිය හැකි ප්‍රත්‍යක්ෂයක්ද කියලා. ඒ ප්‍රත්‍යක්ෂණයෙන් තමයි අපි මේ ජීවිතයේ යථාර්ථය ගොඩනගන්නේ. ඇත්තට ගහන වයිඩ් ලයින් වල කොහොමද දන්නේ මේ හීනයක්ද කියලා? කොහොමද දන්නේ මේ බීලා ඇල්කොහොල් මේ මතයට වෙච්ච දෙයක්ද නැත්නම් මනස කරන දෙයක්ද කියලා මනසට දෙනවා ඒ වගේ අන්දවංජ කරලම දීලා කියනවා ඔබ දැන් සතිය තියෙනවා කයේ සතිය තියෙනවා කියලා මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ ඊට පස්සේ ඕක කිව්වට පස්සේ ඉදිරියට යනකොට කරනවා හිත පිට යනවා දැන් හිත පිට යන්නේ කමන්නේ හිත නැවත ආව බව දන්නේ කොහොමද පිට ගියේ හිත නැවත කයට ආව බව දන්නේ මොකෙන්ද මොකෙන්ද අරකම තමයි නැවතත් ප්‍රත්‍යක්ෂණය කරන්නේ පිට යන එකට චෝදනා කරන එක හරි ඒක පොඩ්ඩකට අපි නඩුව පැත්තක තියෙනවා. පිට ගිය හිත නැවත කයට ආවට පස්සේ ආව බව දැනගන්නේ මොකෙද? එහෙම ආවම ස්වාමීන් වහන්සේ මට අර සම්පූර්ණ මේ හැඟීමක් ද කියන්නේ තියෙනවා මේ ඉන්නවා කියන මෙතන. අපි පිළිගන්නේ උසාවියේ පිළිගන්නේ ඒ වචන. ඒ හැඟීමක් කිව්වට දැනෙනවා කිව්වට උසාවියේ කියන ඕක භාවනා නොකර කීත හැකිනේ. දැන් භාවනා කරන එකට යමක් කියන්න පුළුවන්. දැන් පිට ගියා කියලා පිට කියන්න බල ඕන සද්දයක් ආව පිට ගියා. එතකොට අපි දන්නා සද්දේ. හරි ඊට පස්සේ දැන් ආපහු ආවනේ. සප් පිට අනේකට සාපේක්ෂව ඇතුළට එන්නේ. ඇතුළට ආවව දන්නේ කොහොමද? ආන්න මේක හොයන්න උත්සාහ කරන්න කරන්න අපි මේ ලනු කණ්ඩ යනව නෙවෙයි. හිත කියනවා පිට ගියා ඇතුළට ආවයි කියලා. මේ පිට යන එක දිගේ එළියට කියන අතරම මායя උත්සාහ කරන්නේ. කෙලෙස් උත්සාහ කරන්නේ. බුදුරජාණන් කියනවා හරි හරි පිට ගියා. ඒක ප්‍රශ්නයක් නෑ. පිට ගිය එක ඇතුළට ආවේ කොහොමද? ආවේ බව දන්නේ කොහොමද කියලා. එතකොට නිින්ද යනවා. නිින්ද ගියාට පස්සේ අවදි වෙන්නේ අරමුණටද, කයටද නැත්නම් පිටේකටද කියලා බලන්න. ඒක ප්‍රත්‍යක්ෂයක්ද නැද්ද කියලා බලන්න. ඒක ඒක ඒ දකින්න දේ මම දැන් නිින්ද ගිහලා අවදි වුණා. අවදි වුණාට පස්සේ කොහොමද දන්නේ දැන්? නිින්දයි අවදිය අතර වෙනස මොකක්ද කියලා. අන්නේ වෙලාවේ හැම වෙලාවෙම කිසිම දෙයක් අපිට සාකි නොදී යන්නේ නැහැ. අන්නේ දෙන සාක්ෂිය වார்த்தාවට ඇතුළු නොකරන නිසා අහගෙන ඉන්න කෙනා හිතනවා මෙයා හිතලා කියනවාද ප්‍රත්‍යක්ෂයක්ද කියලා. ඒ වෙන තමන්ගේ හිතටත් ඒක බලපානවා. ඒ නිසා මේ හොඳටම හොඳයි. මේක පිළිබඳ කිසිම මේ ගුණදොස් විචනය කරන දෙයක් නෑ. නමුත් මේක තීව්‍ර කරන්න, ප්‍රනීත කරන්න, sannivedaya වැඩි කරන්න කරන්න තියෙන්නේ මම කරව ප්‍රයත්නය අනුව මට කායට සතිය ආවද? ආවන දන්නේ කොහොමද? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහොමද අස්පනා පිට දකින්නේ? හුඟ දෙනෙක් හිතන්නේ මේක බුද්ධ ආගම කියලා. බුදුනෙක් හිතනවා මේ සමම්මල් වට්ටියක් කරන බුදුහාමරට පූජා කරපුවාම ඔන්න බුද්ධ ආගම කියලා. බුදුහාම කියන මොනම දෙයක්වත් එපා. Taman කෙරුවා නම් ඇහුවා නම් දැක්කා නම් ප්‍රත්‍යක්ෂණය කරන්න. එතන එතන එතන එතන පොත් බැීමක් කරන්න. ටික දවසක් යනකොට තේරෙයි අපි ඇත්ත ප්‍රත්‍යක්ෂණය කරත් ප්‍රකාශ කිරීම ඇති හරි දුර්වලයි. ඒව නැත්තම් ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැතුව සත්‍ය වශයෙන් බාර ගන්න. ඒ කියන්නේ බුදුරජාණන් කියනවා මට වාග් කියන්න බෑ. මට වග කියන්න නම් වෙච්ච දේ වෙච්ච හැටියට කියාපන්. ඒ වගේම උණයි කියලා හිතලා කියන්න එපා මට. ඒකට සාක්ෂි දෙන්න. ඒකට අද්දුරු ප්‍රත්‍යක්ෂය දෙන්න. අද්දුරු සාක්ෂිය දෙන්නේ. එතකොට බලන්න ඕනම කෙනෙකුට ඒක සාක්ෂි වෙන්න පුළුවන්, සාධක වෙන්න පුළුවන්, යෝජනා ඉෂ්ටිත කරන්න පුළුවන්, හරියට කියන්න පුළුවන්. ඉතින් මේකේ තමයි මම මේ මගේ භවනා ජීවිතේ මම දකින්නේ මේ අතින් පොඩි ළමයිගේ තියෙන දක්ෂකම්. කිව්ව ගමන් කිසිම දෙයක් ඒ ළමයා සාතික නොකර කියන්නේ වෙන්න ඇත්තට මේ වෙලාවට එනවා ඒ සතිපාසලේ ළමයි ආපුවාම මේ නාකිය 60කට ගහන්න පුළුවන් එක පොඩි එකෙක්ගේ. ඒ ළමයා කතා කරලා කියනවා සාංශ වාඩි වුණා. වාඩි වෙච්චාම දකුණු කකුලේමයි වේදනාවක් ආවා. ඒතර මම වම් කකුලට දාලා බලනකොට වම් කකුලේ වේදනාවක් නැහැ. දකුණු කකුලේ වේදනාවක් තියෙන නිසා මම දන්නවා මේක වේදනාවක් කියලා බලනකොට මේකත් නැහැ. ඕන්න එතකොට සාංශ ආස්වාද ප්‍රසාරයට ගියා. මම දන්නවා දැන් නාසිකාග්‍රේ මට දැනෙන්නේ. ඒක නිසා මම දන්නවා ආස්වාද ප්‍රසාරය කියලා. එතකොට ආස්වාදයට යුද්ධ ප්‍රසාරය මෙහිමයි ස්වාමීන් වහන්සේ. ඒක සීතලයි මේක උණුසුමයි. හැම කියන වචනෙටම එතන එතන එතන කාර්ය සාධනය කරගෙන යනවා. අහගෙන ඉනකොට ගිරවෙක් කතා කරනවා. ඉතින් එතකොට තේරෙනවා හරිය ලේසි. යාර කියලා දෙන්න. මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් මම ඇත්තටම මේ දවසකට මට අඩු ගානේ හතර පහ දිනක් පොඩි උන් භාවනා කරලා එක්ක ලිඛිතව මට ලියලවනවා. මේ නාකියොත් එක්ක වැඩ කරනකොට මට එනවනම් වෙහෙසක් ඒකෙන් තමයි මම ජොලි වෙන්නේ හැමදාම. උන් කියන්නේ ගෑ මේ මොනම දෙයක්වත් නැහැ. දකුණු කකුලේ වේදනාවක් තියෙනක රිදෙනවා වම් කකුලේ වේදනාවක් නැහැ. ඉතින් මම දන්නවා මේක රිදෙනවායි කියලා. මම ඇවිදිනකොට කකුල් දෙකට දැනෙන්නේ නැහැ. අඳින්දගෙන ඉනකොට පස්සට දැනෙන්නේ. ඉතින් මොකක්ද අහන්න තියෙන්නේ? ඒක ඒකෙන් කියන්න ඕනේ. ඒක පට ගන්නකොට කියනවා. ඒක නිසා මේ පොඩි ළමයි කියන එක කියනවා. අනේ සාන්ත හරි දේ කියලා දෙන්න අපි කරනවා. මේ ඉස්කෝල වල පච උගන්වන නිසා අපි පිස්සු කෙලින්න සාධාරණයි. අදාළ නැති පිස්සු උගන්වනකොට උන් පිස්සු කෙලිනවා. හරි දේ මේම කියලා දීපු ගමන් උන් කියන අපිට දැන් තේ ඔබ අන්ති කියන්නේ තේරෙනවා. මොකද සරලයි. පොඩි ළමයට තේරෙනවා. ඒ ළමයි කියනකොට තේරෙනවා කොච්චර ලස්සන තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා ඔයතරතුරු හරියටම හරියි. මේ ආනපන පිළිුන්නේ නැහැ කියලා පිම්බි මෑකෙලි පිළිුන්නේ නැහැ කියලා ප්‍රශ්න නැහැ. සතිය පිළිලා තියෙනවද කියලා බලන්න. ඒක කවදාකවත් ප්‍රත්‍යක්ෂණය කළ හැකි අත්දැකීමකින් තොරව නැහැ. සතිය හැම වෙලාවෙම ආවට පස්සේ සතිය පිළිහිටියට පස්සේ ඒ බවට ලකුණු තියෙනවා. ඒ ඒ බවට අඩයාලමක් තියලා තමයි යන්නේ. ඒක හරියටම අහුලන්න දන්නවනම් කියද ගන්න මෙයා සතියක් නඳුනවා සතිය පිටව බවට සම්පජඤ්ඤයක් තියෙනවා. මේ පිරිසිදු කරලා පිරිසිදුලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රකාශය සාහිත්‍ය ප්‍රකාශයක්. සත්‍ය ප්‍රකාශයක්. ඒ නිසා පුළුවන් තරම් ඔය බලාපොරොත්තු වෙන්න එපා. අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ. වෙච්ච දේ වෙච්ච හැටියට හෙලිකරනද. එතකොට ඇති හැටිය දකින්න කෙනාට ලොකු සතුටක් ඇති වෙනවා. ওই පොත්පත් කියලා අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියන කට්ටියට තමයි කවදාකවත් භාවනා කළ සතුටක් එන්නේ මොකද ඔළුවේ ගේන්නේ මොකද්දෝ අවුලක්. නෑ වෙන දේ වෙන හැටියට කියන්න වයසේ ප්‍රශ්නයක් ඇත්තේ නෑ. බුද්ධඝම බුද්ධඝම ප්‍රශ්නයක් ඇත්තේ නෑ. ඒ නිසා මේ සාකච්ඡාව හරි පුදුමාකාර නාලිකාවක් විවෘත කිරීමක්. ඒ විවෘත කිරීම හරහා අපි තේරුම් ගන්නවා අපි sannivedana යතින් කොච්චර දුර්වලද කියලා. හැබැයි ඒක හදන්න බලන්න. කියලා දුන්නොත් එක දවසෙන් හදනවා, එක පැයෙන් හදනවා. ඒ හරිය උනන්දු කරන සුළුයි. එහෙම කියලා දුන්නාට පස්සේ කෙනෙක් ඒක පාර අරගෙන හැදෙන හැටි ඒ පුද්ගලයාගේ පෞරුෂත්වයත් එක්කමයි හැදෙන්නේ ආධ්‍යාත්මයත් එක්කමයි හැදෙන්නේ නිසා මේක හරි තවදුරටත් අර වගේ මම පටන් ගන්නකොට කය පේන්නේ නැහැ කියන්නේ මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කය පේනවා මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ හිත පිට ගියා මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ උරගා බලන්න ආපහු ආව කොහොමද දන්නේ නිින්ද ගියා මොකෙන්ද දන්නේ නිින්දට අවදි වුණා කොහොමද දන්නේ ආන්න ওই ටිකට කිසිම අඩුවක් නැහැ ඒක හෙලි කරන්න එතකොට භාවනාවක් දැයි වෙන කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි වෙලා ගන්න නැත්නම් මෙතනින් අපි අපි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරනකොට මුලදී පියවර කීපයක් 20ක් විතර යනකොට එකපාරට හිතට දැනෙනවා සිත සක්මන කෙරේ අරමුණින් බැහැරව ගිහිල්ලා කියලා තේරෙනවා එතකොට හිතට කනසල්ලක් ඇති වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේකට උපක්‍රමයක් විදිහට මම පියවර 50ක් තියනවා කිසිම වෙන අරමුණට යා නොදී කියලා හිතලා පියවර ගණන් කරමින් අරමුණ බැහැර යා නොදී සක්මන්ටම යොදාගෙන තිබුණා. නමුත් එසේ ගරන් කිරීමට යාමේදී පාය ස්පර්ශ වෙන විදිය පාය ගැටෙන විදිය නැමීම් දිගහැරීම් ඒ ගැන අවධානය නැති වෙලා යන්න පටන් ගත්තා. ඒ නිසා ඒ ක්‍රම මීට වැඩිය ඒ ගණන් කිරීමෙන් තොරව ඒකාග්‍රතාවය පවත්වා ගන්නට සුදුසු විදිහක් තියෙනවා නම් ඔබ වහන්සේ උපදේශයක් වෙනවා නම් අර ඉස්ලාම් කියපු වාක්‍යය පීවර 20ක් විතර ගියාට පස්සේ හිත පිට ගියා කිව්වා මිසක්කා. ඒ හිත පිට යන්නේ ඉස්සෙල්ලා පීවර 20 ගණන් කරමින් නිවේනේ කරලා තියෙන්නේ. ඒ වෙලාවේදී දැනෙච්ච මේ කම්පන චංචල තදවීම, තෙරපීම, එසවීම ප්‍රකාශ නොකරන නිසා තමයි අපිට ඉස්සරහට යන්න බැරි. ඒ වෙලාවේ දැනෙච්ච දේ ප්‍රකාශ කරන තරම් කමඨාන් වාර්තාවලියේ නැටි දන්නවනම් එහෙනම් මැණික් කිල්ලමේ මැණික් අහුලන්න දාන්නවා. දැන් මැණික් කිල්ලමේ මැණික් තියෙනවා මිනිහා ගරුවට අහුලන්න දන්නේ නැහැ. ඒ නිසා එකම තැනකවත් කරදරයක් නැතුව සක්මන් කරනකොට දැනෙච්ච දේ ලියන්න කියන්න උනන්දුවක් තිබුණේ මුළු ප්‍රකාශය පුරාම. හැබැයි අවසාන අහන්නෙත් කොහොමද ඒක ඇති කරන්නේ කියලා. ඉතින් ඒකට අහන්න තියෙන පළවෙනියම අවිදපුතිව පියවර 20 දී ගණන් කිරීමකින් තොරවනේ කරේ. එයි. ඒකට වැටුනේ මොකද්ද කියලා කිව්වොත් මොනවද කියන්නේ? එතකොට සක්මන් කරේ සම්පූර්ණ අවධානය යොමු වෙලා නිසි අයුරෙන් වෙනවා කියන හැඟීමක් තිබුණා සර්. තාම තාම මං කින්දේ තියෙන මොකද්ද මේ නිසි අයුර කියන්නේ? වැටෙන දේ කියන්නේ තද ගතියක්ද, උණුසුමක්ද, එසවීමක්ද, යැවීමක්ද, තැබීමක්ද කියන එක නොකිය වටවලල් යන හැටි බලන්න. මොකද්ද ඒ වෙලාව වැටුනේ? වැටුනේ ස්වාමීන් වහන්සේ পায় ස්පර්ශ වෙනවා, ගැටෙනවා, සහැල්ලුවක් දෙන්නා වගේ හැඟීමක් ස්පර්ශ වෙනකොට පයේ කොතනද ස්පර්ශ වෙන්නේ? විලුඹද, මුළු පයමද, ඇඟිලිද? කොතනද වැටෙන්නේ? ක්‍රමක්‍රමයෙන් ස්වාමීන් වහන්සේ විලුඹේ සිට ඇඟිලි දක්වා වගේ තමයි දැන ඉගෙන ගියේ. ওই තොරතුරු ගන්න කොච්චර අමාරුද කියලා තේනවද? නේ. තොරතුරු එකක්වත් නැත්තේ නෑ. දැන් සක්මන් කරමින් නෙවෙයිනේ කියන්නේ. මෙව්ව හෙලි කරනකම් ওই අන්තිමට අහන ප්‍රශ්නේ හැමදාම ප්‍රශ්නයක්. ඒක දකින්න ටික හෙලි කරා. මම පය තියෙනකොට මට ස්පර්ශයක්, තද ගතියක් මට විලුඹෙන් පටන් ගන්න ක්‍රමයෙන් ඉස්සරහට යනවා තේරෙනවා. මට සහැල්ලු ගතිය තේරෙනවා. දැන් මේ කොතනද? මෙන්න මේ ටික කියා ගන්න නැති නිසා තමයි අපි යන්නේ කොයිද කියලා අහන මල්ලේ පොල් කියනවා. ඒකල කියනවා ගණන් කරන්න ගත්තාම මේ ඔනොපිනිය යනවා කොහොම ස්වාන්තිම මතු කරන්නේ. මතු වෙච්ච වෙලාවේ කියපු ගමන් මතු වෙනවා. ඒ නිසා මේ තොරතුරු ටික කියා ගන්න අර තුන්වෙනි දවසේ නිසා සාධාරණයි දිගට හිටියනම් ඔක තේරෙනවා. මම අර මෙහෙට ගියා වැලිකඩ හිරගෙදර ඒකේ හිටිය ඔක්කොම මිනිමරුන් චෝදන ආපු හිරකඳ හිර කට්ටිය 114 දෙනෙක් හිටියා. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා ඕගොල්ලෝ පැහැදිලිව පශ්චාත්තාපයෙන් ගත වෙන පිරිසක් රජ්ජුරෝ විසින් මරන්න තීන්දුව කරව පිරිසක්. හැබැයි මේ බුණ වගේ නෙමෙයි හරිම පින් පාටයි මේ මුණු. මෙව්වා නම් එන ගාච්ච දෝම පිටිටි වගේ. එකෙක්වත් නැහැ මේ පින් පාටක් අරුන්ගේ නැහැ. පුදුම උනන්දුවක් තියෙන. සාදු කිව්වොත් ඔක්කොම සාදු සාදු සාදු. ඒක හරිම ලස්සනයි කියලා බලන්න. ඉතින් සක්මන දුන්නා. සක්මන කෙරුවේ ගාඩ්ලා දාලා. සක්මන් කරන්නත් තැන්නේ. මේක මිනිස්සෙක් කියනවා ස්වාමීන් වහන්සේ කොච්චර කිව්වත් මේ සිල් නැතුව සතිය පිටවන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබුණේ නැහැ. මම කරපු හැම පරියන්කම අසාර්ථකයි. මොකද මේ අපි පෞකාරයනේ. අපිට භාවනා කරන්න බෑ කියලා. නමුත් ස්වාමීන් එක පියවරක් තියලා දෙවෙනි පියවරට සතිය යනකොට දෙවෙනි පියවරේ ඉඳලා සත්‍යුන්ගේ පියවරට සතිය යනකොට මට ඇති වෙච්ච සතුට කියලා නිම කරන්න බෑ ස්වාමීන් වහන්සේ. දැන් මම දන්නවා සීලේ ප්‍රශ්නයක් නෑ සතියට. හතර පහ එක දිගට සක්මන් කරනකොට මට දැනෙච්ච දේවල් කියලා ඒ අහගෙන හිටපු කට්ටිය කියනවා පළවෙනි දවසේ සක්මන් කරලා ඇවිල්ලා ඒ මනුස්සයා කියන දේ මේ පිරිස දවස් හතරක් කරලවත් තාම අල්ලන්න දන්නේ නැහැ. මොකද මේ මනුස්සගේ හිත තියෙන පෙලිලා. ඒ නිසා කොයි වෙලාවකරි සාන්තියක් ආවම උඩ පැනලා කියන්නේ පියවරක තියපු මේ පියවරේ දැනිච්ච සතිය ඊගා පියවරට මාරු කරන්න පුළුවන් කියලා දැනනකොට මට තේරුණා කිව්වා සීලේ බලපෑමක් නැහැ පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ ඊට පස්සේ ඒ දැනීම මේකට යනකොට පියවර හතර යනකොට පුදුමාකාර විශ්වාසයක් ආවයි කිව්වා සතියට සතිය පටන් ගන්න කිසිම බාධාවක් නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ගත්තයි කිව්වා මෙහෙන් නිදහස් වුණත් ආයේ ගෙදර නෑ යන්නේ නැහැ මේ මේක හිරගේ ගෙදර ගියාමත් කියන්නේ හිරයක් ගන්නවා කියලානේ ගෑණියක් ගන්නවා කියන එකට කියන්නේ. ආයෙත් කියලා හිර වෙන්න මට ඕනකම නැහැ. පුදුම සතුටුයි. අපි හිරේ නාව නම් ඔබ වහන්සේවත් හම්බ වෙන්නේ නැහැ කියනවා. ඉතින් හිටියනම් කවදාකවත් මේ වගේ දේවල් වලට එන්නේ නැහැ නේ. ඒ නිසා මේ පියවරෙන් පියවරට සතිය ගෙනියන්න පුළුවන් බව සහතික වෙන්නේ කොහොමද? තියෙන තියෙන පියවරේ විස්තර කියන්න ඕන. ඒක අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ මවලා කියනව නෙවෙයි හිතලා කියනව නෙවෙයි ඇත්ත. මොකද ඒක නොකියන හැටි කියන්නේ මම මේ කතා කරේ. එකම දෙයක්වත් මුල් වාක්‍ය ටික ආයෙත් මේක රෙකෝඩ් වෙනවා අහලා බලන රෙකෝඩ් එක මුල් වාක්‍ය කියපු ප්‍රකාශයේ එකම තැනකවත් සක්මන් කරනකොට වැටහෙන දේ කියන්නේ නැහැ. හිත පිට ගියයි කියලා කියනවා ඊට පස්සේ 50ට ගණන් කරයි කියනවා ඒක සාර්ථක උණයි කියනවා ඒක සාර්ථක නෝට වැටහෙන්නේ නැයි කියලා කියනවා කන්න පින්දම් මිසක් ආ පටන් ගන්නකොට එක පියවරක් තියෙන මොනවද වැටුනේ කියලා කිව්වනම් සමනලෙට අතු නැමුණා වගේ වැඩි. නිසා එක්කෙනෙක්වත් පොහසත් නෑ, දුප්පත් නෑ. ඔක්කොමලා පොහසත්. හැබැයි එක එක්කත් අඳුනන්නේ නෑ වස්තුව කියන්නේ මොකද්ද කියලා. එක එක්කත් දන්නේ නැහැ ඒක ඉදිරිපත් කිරීම. ඉතින් ඒ නිසා අපි හංගන්න වගේ ජීවත් වෙනවා. හංගන කමක් නැහැ. නැතිකම තියෙන මේ කමඨාන් වාර්තාවක් ලියා ගන්න දන්නේ නැතිකම. ඉදිරිපත් කිරීම දන්නේ නැතිකම. ඉතින් ඒකෙදී කියනවා ඒ බුදුන් පන්නේ ශාසයේ නොදැනුවත්කමට 100%ක්ම වග කියන්න ඕනේ ගුරුවරයයි කියලා. ඒ ආධුනිකයට යෝගාවචරයට තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න බැරි නම් යෝගාවචරයට කිසිම වැරද්දක් නැහැ. වැරද්ද 100%ක්ම ගුරුවරයා බාර ගන්න ඕනේ. මොකද ඒක යෝගාවචරයක්වත් දන්නේ නිවන් මාර්ගය කියන්නේ මොකක්ද කියලා. ඒගොල්ලෝ දන්නේ යන්නේ කොහෙද කියලා හොත් මල්ලේ පොල් කියන විතරයි. අප්පබ්බරන් තමයි කතා කරන්නේ. එයා ළඟ තියාන උකුලේ වාඩි කරගෙන කියලා දීලා සියසරයක් කිව්වත් කමක් නැහැ. 101 වෙනි සැරේ හරි කියයි කියලා මේක නැවත නැවත නැවත නැවත කියලා දෙනවා. ඒ නිසා මම මේ කේන්ති ගිහිල්ලා එව නෙවෙයි බනින්නේ. කේන්ති ගිහිල්ලා කරන්නත් බෑ මේ බිස්නස් එක. නිසා කරුණාකර ඊට පස්සේ මයික් එක ගන්න ඉස්සලා හිතා ගන්න මේ අද්දකීම් ටික කියනවා මිසක්කා චෝදනා පත්‍රයක් අහලා මගේ කන පිරිලා තියෙනවා. එක් එක් හරි අත්දැකීමක් ඉදිරිපත් කරපු දවසේ මගේ හිත පිනා යනවා මේ ලක්ෂයක් අන්ධකාරය අත ගෑවට එකෙකුට දෙන්නෙකුට බන ඇහෙනවා එකෙකුට දෙන්නෙකුට බන තේරෙනවයි කියලා. ඒක තේරුම් ගත්ත බව තේරෙන්නේ මේ භාවනා කමඨානක බව වඩනකොට වැටහිච්ච දේ කියමනේ. එනිසා දැන් ආයෙත් කියන්න බෑනේ ඉස්සලා කියපු ටික. සාමාන්‍ය ඉස්සලා ප්‍රකාශ කරපු ටිකම කොහොමද දැන් මේ බැනුම් ඇහුවට පස්සේ කොහොමද කියලා බලන්න. ආ. සාමාන්‍යන්තර මම එක් වාර්තා කරපු විදිය කියුනේ නෑ මං හිතන්නේ අර දැනිච්ච විදිය දැන් ඒක මට කියන්න හැකියාවක් තියෙනවා. ඒ මුලදී මුලදීම භාවනා සක්මන් භාවනාව කරනකොට විලුඹේ සිට කකුල පුරාම ඇඟිලි දක්වා සිහිය පවත්වාගෙන ඒ වෙන විදිය තේරුම්ගෙන හිටියා සම්නා. තේරුම්ගෙන හිටියා කිව්වට සත්‍ය පැවැත්තුවා කිව්වට තාම ඉන්නේ නැහැ. මට ඕන ඕජාව එන්නේ නැහැ. සක්මන් කරනකොට වැටුනේ මොනවද? සම්පූර්ණයෙන්ම හිත වෙන අරමුණකට යන්නේ නැතුව වම් කකුල තිබ්බහම වම් කකුලේ විලුඹේ සිට ඇඟිලි දක්වා පොළොව ස්පර්ශ වුණා පොළවේ රළු ගතිය දැනුණා ආන්න දැන් හරියාගෙන එනවා ඔයන්න ඕක තමයි මට ඕන දැන් ඉර පායනවා වගේ හඳ පායනවා වගේ තේරෙනවා දැන් එකෙකුට ගහනකොට අනික් කට්ටියට වදිනවා මට පෙයි. ආ කියමු දිගට කියමු දැන් ඉතින්. ඒ විදිහට එක කකුලක් ඒ ස්පර්ශය දැනලා ඉවරනාම දකුණු කකුල තිබ්බහම දකුණු කකුලෙත් නැමීම් දිගහැරීම් දැනුණා. කොතෙන්ද දැනෙන්නේ? වලලු කර විශේෂයෙන් බිලුඹේ සිට ඇඟිලි කරා එනකම් ක්‍රමක්‍රමයෙන් පොළොව ස්පර්ශ වෙනකොට පොළොවේ රළු ගතියත් සිසිල් ගතියත් පාදෙන් පාදෙන් මාරු වෙවි මේ විදිහට වම් පාදයටත් දකුණු පාදයටත් දිගටම දැනුණා මුලදී. ඒකේ අර අවධානයේ වෙනස් වීම ගැන තමයි ඔබ වහන්සේගෙන් ඉස්සෙල්ලා මම ප්‍රශ්න කරේ. ඔය අවධානයේ වෙනස් වෙන එක වෙනවා මේ විස්තර කිව්වේ නැත්තම්. මේ විස්තර කියලා බලන්න කොහෙවත් යන්නේ අවධානය. ඒ දැන් අවුලනකොට දන්නවා මේ පරියයකට කලවම් කරලා දැම්මොත් එimhe අබ්බෑට මේ මුං ඇටයි වැලි ඇටයි පරිය ගහන ගැහිරට කවදාකවත් හිතන දූ ගහයි කියලා ඊට පස්සේ වැලි ඇටයකට කවදාවත් ගන්න. ඌ ගහන්නේ මුං ඇටයටම තමයි. ඒ වගේ Taman දැනගන්න ඕනේ මේ තොගේ මොකද්ද අහුලන්න ඕනේ කියලා. ඒදීදී මේ ඕනෑසි වැලිකට අහුලන්න පටන් ගත්තොත් ඒකට පරිය කියන්න වටින්නේවත් නැහැ. නිසා යෝගාවචර කියන්න වටින්නේ නැහැ මේ තොරතුරු දීපුවාම අහුලන දේන් තමයි යෝගාවචර කවුද කියලා තේරෙන්නේ. ඒත් ඇහුලුවත් වැඩකුත් නැහැ ඒක වාර්තාගත කරන්න ඕනේ. මෙන්න මෙහෙමයි සාංශ මෙහෙම මේ මාව මං ඇහින්ද මෙන්න මේ ටික. ඒකෙන් පේනවා කෙහෙල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඒ කුණු කුණු අවුලන මිනිස්සේ හැමදාම කුණුම තමයි අවුලන්නේ. දැන් මෙතන ඉන්න කවුරු හරි ඉන්නවද බලන්න ඕ ටික තේරෙන්නේ නැති කෙනෙක්. සක්මන් කරනකොට ඔය ඔය කියන දේ මෙයා මවලගේ නාවත ගෙදරින් ගෙනාවත නැත්නම් කාශ්‍යප බුදුහාමර සාසනෙන් ගෙනාවා නෙවෙයිනේ. ඔය ටික කියනකම් ඉතින් අපි මොකක්ද ආන්නේ යන්නේ කොයිද ආන්න මල්ලේ පොල් තමයි. ඒ නිසා අපි මේ උත්සාහ කරන්නේ ඒ තියෙන දේ ඉදිරිපත් කිරීමේ හැකියාව, sannivedana හැකියාව වැඩි කරලා දෙන්න. වැඩි කරලා දුන්න පස්සේ මොනම දෙයක්වත් අලුතින් හම්බ වෙන්නේ නැහැ. කුණු ගැන කතා කරන්නත් එපා, අහුලන්නත් එපා. කුණු නැති කෙනෙක් ලෝකේ නැහැ. එක පියවරක් හරි කමන්නේ හරියට තියාගන්න පුළුවන් නම් එක හුස්මක් හරි ගන්න පුළුවන් වුණා එක වැටුණා නම් ඒකෙන් පටන් ගන්න ඒකල බලන්න ඒක හුස්මෙන් දෙකට වමෙන් දකුණට මේක ගෙන යාමේ හැකියාව බලන්න පටන් අරගත්තොත් අපි ළඟ දහසකුත් එකක් ක්‍රමසාවිදි තියෙනවා ඒ නිසා අවසානයේ ආව ප්‍රශ්නේ තමයි මෙනෙහි කරන්න ගත්තොත් විස්තර පේන්නේ නැහැ. කොහොමද විස්තර බලන්නේ? විස්තර බලන්නේ මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. බේනවනම් විස්තර විස්තර වාර්තාගත කිරීමෙන් තමයි ඒවා යෝජනා ඉෂ්ටිර වෙන්නේ. යෝජනා ඉෂ්ටිර නැත්නම් සභාගත වෙන්නේ මිනිස් වලට යන්නේ නැහැ. ඒ නිසා වාර්තා කරන්න වාර්තා කිරීමේ කලාව ඉගෙන ගත්තා තොරතුරු නරකතරතුරු හිත පිට යාම අඩු කරලා දෙන්නම් කියලා මම කිසිම පොරොන්දුවක් එන්නේ නැහැ. මම පොරොන්දු වෙන්නේ ඒ ඔක්කොම තස්සේ හොඳ තොරතුරු තියෙන එක අහුලලා ඒකෙන් වார்த்தාව පටන් ගන්න තැනට හරි ගැසලා දුන්නොත් අපේ වැඩමුළුව සාර්ථකයි. දැන් තවත් ඔන්න එක විනාඩියක් දෙන්න පුළුවන් කාට හරි ස්වාමීන් වහන්ස අවසරයි මම සක්මන් භාවනාවේ ටිකක් වෙලා ඉඳලා ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ගෙදරදී සක්මන් භාවනාව කරන්නෙම නෑ මේ ගමන වැඩමුළුවට එනකොට හිතාගෙන මාව සක්මන් භාවනාව ප්‍රගුණ කරනවා කියලා. ඉතින් මම සක්මන් භාවනාවේ ගිහිල්ලා මම මුලදිම ඇවිදිනකොට මගේ পায়ට දැනෙන රළු බව, සිනිඳු බව, එහෙම ඇවිදිනකොට මගේ හිත පිට ගිහින් බව තේරෙනවා මගේ ඒක මෙනෙහි කරන්නේ නැති හින්දා. නැතුව මං ටික දුරක් ගිහින් බව තේරෙනකොට මං නැවත වරක් අර පළමු තැනට ඇවිල්ලා හිටන් මම මෙනෙහි කරගෙන ඒ විදිහට විනාඩි 20ක් විතර ඉන්නකොට මට ඇති කියලා වගේ හිතට සිතවිල්ලක් ආපුවහම මම ගිහිල්ලා පරයන්කයෙන් වාඩි වෙනවා. නිතරම පරයන්කයට යන්නේ කොයි වෙලේද කියන සිතවිල්ලකුත් එනවා. ඉතින් ඊට පස්සේ පරයන්කේට ගියයින් පස්සේ මට ආනාපානය ගැන කිසිම වැටහීමක් නැතුව විශාල කම්පනයක් උගුර පැත්තේ තියෙනවා. ඒක තමයි මට තියෙන්නේ හුඟක් වෙලා යනකම් මම ඒ කම්පණය දිහා බලාගෙන ඉන්නවා ආනාපානයක් ගැන කිසිම ආනාපානයක් මගේ දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ කම්පණය ටිකක් සංසිඳුණයින් පස්සේ සංසිඳුණයින් පස්සේ මම ආනාපානය හිමින් ප්‍රශ්වාසයේ විතරක් වැටෙන්න පටන් ගන්නවා. ආශ්වාසයේ කිසිම සඳහනක් නැහැ ප්‍රශ්වාසයේ වැටෙනවා මම ඒ දෙස විතරක් බලාගෙන ඉන්නවා. ඉඳලා ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒකෙන් නහය නහය හුඟා කාසන්න වගේ එක තේරෙන්නේ මම ඒ දිහා බලාගෙන ඉන්නකොට මගේ මේ ඊයේ ධර්ම දේශනාවෙන් පස්සේ සිද්ධියක් ගැනයි මට ඕනේ. දැන් මට හිත පිට ගිය ගමම්ම මට දැන් ශබ්දයක් ඇහිලා හිත පිට ගියාම මම වෙනදට නැති එකක් මම මෙනෙහි කරන්න පටන් ගන්නවා ස්වාමින් වහන්සේ කියලා දුන්න විදිහට ස්වාමින් වහන්සේගෙන් දැනගත්ත විදිහට දැන් මං ඉන්නේ හිටපු කයේ නෙමෙයි මගේ මගේ සිත ගිහිල්ලා තියෙන්නේ කනේ මම දැන් එතන ඉඳලා ඉන්නේ කියලා හිතන් වහම් මං ආය ගමනක් කයට පිහිටවනවා ඒ විදිහට මං ඒ යණ යන ආයතන මාරු වෙනකොට ඉක්මනින් අඳුරගෙන ආපහු මගේ සිත කයට පිටත් පිහිටවනවා. ඒ විදිහට ඉන්නකොට මම ස්වාමීන් වහන්සේට මීට පෙරත් වැඩමුළුවකදී කියලා තියෙනවා අර මට තියෙනවා ඒ වගේ අර මම හැමතිස්සෙම කියන්නේ මාව අවපාතයකට වැටෙනවා වගේ සිද්ධියක් වෙනවා කියලා. පීඩන අවපාතයකදී වැටෙනකොට වෙන සිද්ධියක් හැමතිස්සෙම වෙනවා. ඒක gederedi එක දවසක් කන් දෙක ලොක් වෙනවත් එක්කම වගේ නියම ගුවන් ගමනකදී වෙන සිද්ධියක් විදිහටම වුණා. ඊට පස්සේ මම ඒ විදිහට ඉන්නකොට මට හිතෙනවා ඒකද සමාධිය කියන්නේ කියලා මට පොඩි හැඟීමක් එනවා. මට ඒක හරියටම තේරෙන්නේ මට ඕනේ අර මම මට හොඳටම දැනගන්න ඕනේ මං අර ආයතන මාරු වීමේදී කරන විග්‍රහය හිත ඇතුලින්. ඒක හරිද නැත්නම් ඒ ඒව මට අදාළයි නෙමෙයිද කියලා දැනගන්න. ඔය එකෙදි නැවත කයට ගන්නකොට <clears throat> නහය මුල දැනෙන ভাইබ්‍රේෂන් එකද වැටෙන්නේ නැත්නම් ප්‍රස්වාසයේද වැටෙන්නේ කයට ආපු බව සහතික කරන්න. ভাইබ්‍රේෂන් එක. එතකොට මේ ভাইබ්‍රේෂන් එක කියන්නේ ප්‍රස්වාසයේ අගදි වැටෙන ভাইබ්‍රේෂන් එකද නැත්නම් මේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් පරිබාහිර වෙන ভাইබ්‍රේෂන් එකක්ද? නෑ ප්‍රශ්වාසයේ කෙලවරදී වෙන ভাইබ්‍රේෂන්. ඒ නිසා ප්‍රශ්වාසයේ බලන්න ප්‍රශ්වාසයේ පටන් ගන්න ভাইබ්‍රේෂන් එකකින් ඉවර වෙන්නේ ভাইබ්‍රේෂන් එකකින්. අපි මුලැමැදාක දන්න වෙලාවදී මැද විතරයි ඔය නාස්පුඩු පුරවාගෙන යන හෝස් ගාගෙන යන එකක් තියෙන්නේ. මූදෙන් රැළ පටන් ගන්නකොට මූදෙම පටන් ගන්න රැළක් පාට බදලා ආයෙ මූතර තිය වෙලා යනවා. ඒ නිසා මේකේ තියෙන්නේ ভাইබ්‍රේෂන් එකක් විතරයි. ඒක බුදුහාමස් කියන්නේ සන්තතිය කියන්නේ. ඒක ෆ්ලක්ස් එකක්. ඒක ගොජයක්. ඒ ගොජේ අපි කැමති නැහැ භාවනා අරමුණක් කියලා දක්වන්න. ඒක හොඳ අරමුණක්. ඒ නිසා කමඨාන් වාර්තාවේ කියවන්නේ පරියංග භාවනා කියලා අන්තිමට වාක්‍ය තුනක් කියනවා. මේ ভাইබ්‍රේෂන් එක වැටුණා නම් ආය ආනපන හොයන්න යන්න එපා. ආනපනේ පටන් ගන්නෙත් ওই ভাইබ්‍රේෂන් එකෙන්. ඉවර වෙන්නෙත් ওই කම්පණයෙන්ම තමයි. ඒ නිසා මේ කම්පනියත් මැරිච්ච නැති බවට ලකුණක් කරගන්න. මේ කම්පනියත් නිින්ද ගිල්ල නැති බවට ලකුණක් කරගන්න. මේ කම්පනිය සතිය තියෙන බවට ලකුණක් කරගන්න. අපි කියන්නේ හොල්මන කියලා. මේ මේ මේ හොල්මන කියලා කියන්නේ හෙල්ලෙනවා. නිතරම හෙල්ලෙනවා. මම ජීවේ කියන්නේ ඔච්චර තමයි. ඕනෙකුට පිල්ලියක් කියයි, හොල්මනක් කියයි. ඉතින් කියනකොට කට්ටිය හිතාන තියෙන්නේ මේ භූතෙක් කියලා බැන්නා භූත නෙමෙයි භූත තමයි කොයි එකක්. ඉතින් ඒක ඒකත් එක්ක ජීවත් වෙන බෑන පැය 24න් කොයි වෙලාවද කම්පැනි නැත්තේ කියලා. ඔව් ස්වාමීන් වහන්සේ මට කියන්න ඕන මං ගෙදර දිනනකොට ඒ කම්පැනි නිකන් ඉන්න වෙලාවට හොඳ ප්‍රකට වුණා. නිකන් කියන්නේ අඳුන් ගලවලා. කියන්නේ භාවනාවෙන් මොකද්ද භාවනාව කියන්නේ? දැන් ඒ විසුනේ කෙලින්නේ. ඔව් සිහියෙන් අසියෙන් කියන්නේ. ඒකනේ කියන්නේ ඉතින් මම මොනවාරි ආවම මට hina වෙනවා බොරුවට. නෑ ස්වාමීන් වහන්සේ. ඔන්න නිකන් ඉන්නවා කියන්නේ. කියන්නේ මං ගෙදර දොරේ අනිකුත් වැඩ කරද්දී අනික් වැඩ කෙරුවත් අපිට ඔය භාවනා කරන කෙනා සුදුරෙද්දක් අතන බාපණයක් දාන බොමලුවක් උඩ හිටියක් කම්පැනි කම්පැනිමයි. ගෙදර ගිහිල්ලා වැසිකිලි කැසිකිලි කරනවත් කම්පැනි කම්පැනි. ඕක යාලු කරගත්ත දවසේ පැය 24ම භාවනාවේ තමයි. නමුත් අපි පිළිගන්න කැමති නැහැ මේක ආධ්‍යාත්මික වැඩක් කියලා. අපි පිළිගන්න කැමති නැහැ මේක භාවනාවක ප්‍රතිඵලයක් කියලා. අපි පිළිගන්න කැමති නැහැ මේ කියන්නේ සතිය කියලා. ඉතින් අපි කොහෙදෝ සැප හොයනවා. මේ ගෙදෙට්ට එන සැප මේ ගෙදෙට්ට එන කම්පැනි මේ තියෙන නිතර දෙවේලේ තියෙන එකක්. ඕකේ ආලු කරගත්තොත් ආය වෙන බුදු කෙනෙක්කුත් ඕනේ නැහැ. ඔය ඉතින් ඇහිගෙන බුදුන් ධර්මයක් ඕනෙත් නැහැ අපිට. සංඥා ඕනෙත්. ඔච්චර තමයි බුදුහමර අපට දෙන්නේ. අපි ඒක තියාගෙන අනේ මට ආනපන පෙවෙන්නේ නැහැ කියලා එක පැත්තක චෝදනාවක්. මේ නිකන් හිටියයි ඇඳගෙන හිටිය කියලා තව චෝදනාවක්. අයියෝ. <laughs> <laughs> සර්ණස් මේ භාවනාවෙන් පස්සේ සුදුපා භාවනාවෙන් පස්සේ කියන ආයෙසෙන් දැන් මම පලෙන්න ගහන්න එතනයි <laughs> පරයන්කෙන් නැකිටින් පස්සේ මන්ට මේ අර කළු පාට පොඩි ගිනි කූරු හිස් වගේ මේ මුළු අවකාශය පුරාම මගේ ඒක තමයි කම්පැනි කියන්නේ. ඒක ඉඳගෙන හිටියත් ඔච්චරයි, හිටගෙන හිටියත් එච්චරයි මම කියන්නේ. ගඳ කිලියට ගිහලා මල පූජා කරන වෙලාවේ වැසි කිලියට ගිහලා මල පහ කරන වෙලාවේ දෙකම කම්පන කම්පනෙම තමයි. ඉතින් කීයද හැකිද ගඳ කිලියට ගිහලා මල පූජා කරනලා වැඩියෙන් පිං සිද්ධ වෙනවා වැසි කිලියට ගිහලා මල පහ කරනට පිං අඩුයි කියලා. පිස්සු. ඉතින් මේගොල්ලෝ දඹදිව යන්න හදනවා. ඒ ධම්මරජාමරු ඉන්නකොට කිව්වා මේවා කියන්න වටින්නේ නැහැ. කොහේ ගියත් කැත කරන්නේ විලුඹ දෙක මුලනේ. ඩැනේජ් කක්කුසි වුණත්, ගින්ජේ කක්කුසි වුණත් කැලේට ගියත් කොහේ ගියත් කැත කරන්නේ විලුඹ දෙක මුල. ඒ වගේ තමයි මේ කම්පණේ දැක්කනම් කම්පණේ තමයි. ඉති ඕක ආගමක් කරගන්න ධර්මයක් කරන්න කවුරුත් කැමති නැහැ. ඒගොල්ලෝ හිතන මේ ආනාපානෙ එයි කියලා ඈත ඉඳලා එන වල්ක දරුවක් වගේ. උල්කාපාතයක් වගේ. ලියන ප්‍රශ්න වලට වැඩිය කියන ප්‍රශ්න හොඳයි වගේ. මං හිතුවේ මේවා කියනවා හිත නරක කරගන්න කියලා නරක වෙන්නේ නැහැ. මචං අනික් කටියත් එක එකට ගහනකොට අනිත් උන්ට වදිනවා. ස්වාමිනේරා අසන්නන්සර ආයතන මාරු වෙනකොට ඒ විදිහට හිතෙන් මුකුත් විග්‍රහයක් මං කියන්නේ මෙච්චරයි මොන ආයතනෙ මම නැවත ආපු බව ප්‍රත්‍යක්ෂණය කරන බව දන්නවනම් මේකෙන් ප්‍රත්‍යක්ෂණය කරන්න කියලා තමන් බෙන්ච්මාර්ක් එක දන්නවනම් රෙෆරන්ස් පොයින්ට් එක දන්නවනම් කර්මස්ථානේ දන්නව අසරණ නැහැ අපිට සරණ දෙන්න වෙන මොනම දෙයයක්වත් නැහැ සසරණ තියෙන තමන්ගේ කර්මස්ථානයේ අඳුර ඕනේ කලබගැනියක් වෙච්චාම එන gedara දන්නවනම් නැත්නම් මූල කර්මස්ථානේ දන්නවනම් බෙන්ච්මාක් එක දන්නවනම් රිවර්ස් පොයින්ට් එක දන්නවනම් පුළුවන් තරම් හිතට කියන්න ඕනේ සක්වල කර කච්චරං ගහපන් මම ඉංජු කියනකොට වරි එච්චරයි මරණෙදිවත් හිත පිට යන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා මරණ වේදනාව උනත් ආපු වෙලාව කිව්වොත් එහෙම හරි බය වෙන්නේ දැන් නෑ මම මැරෙයි මගේ හිත මන් තියෙන්නේ මේ මගේ තන වඩා ගත්ත කර්මස්ථානය කියලා. අපි අසරණ අනාත නැහැ. අපි අසරණ අනාත වෙන්නේ මේක වෙනුවට කතරගම දෙවියෝ වඳිනවා, සුමන සමාන දෙවියෝ වඳිනවා, දඹදිව යනවා. ඉතින් ඒ ඉල්ලලා කන පරිප්පුවන්නේ තියෙන්නේ. මේක අල්ලගත්තා නම් මේක අල්ලගන්න බැරි විණයක් ඉන්නවද කියලා බලන්න. බැනි මොකෙන්ද බෑ කියන්නේ තියෙන්නේ කියලා. කවුරක් මේ වගේ දෙයක් විශ්වාස කරන්න ඒගොල්ලෝ මේ ආධ්‍යාත්මයක් මොකද්දෝ හදාගෙන මොකද්දෝ ගූඪ දෙයක් හදා ගන්න හදනවා. මේක එක පැත්තකින් ගූඩයි. ඒතතින් গুপ্তයි. මොකද ভাইබ්‍රේෂන් එක. නමුත් මේක ප්‍රත්‍යක්ෂණය කළ හැකි නෝ ভাইබ්‍රේෂන් එක බලන්න ඥාන පිරිමි තියනවද කියලා. ඔය ভাইබ්‍රේෂන් බලන්න උදේ දවල් හැස තියනවද කියලා. ඔය ভাইබ්‍රේෂන් බලන්න හරි වැරදි තියනවද කියලා. ඔය ভাইබ්‍රේෂන් බලන්න අසාධාරණ සාධාරණ තියනවද කියලා. මොකක්වත් නැහැ. ඒක තියාගෙන ඉන්න ඕන තැනකට ගියාවයි හිත නැවත එන තැන දන්නවනම් කොහෙ ගියම්මකෝ අපි GPS එකක් තියෙනවනේ වාහනේ අපි අපිට පාරවල් තියෙන තැනක් නැහැ අක්ක කතා කරලා කියන have a turn you turn and come back කියලා ඉච්චරයි ඉවරයි අපි ඉච්චරම භාවනා කියන්නේ සරල එකක් කියලා හිතලා නෙමෙයි පටන් ගත්තේ නේ භාවනා කියන්නේ මහා ලොකු දෙයක් භාවනා කරනට අං එනවා කහා පාට වෙනවා උඩ යනවා 18 රියන් වෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පානවා කියලා නිතාන හිටියේ නෑ මොකුත් නෑ ওই තියෙන ভাইබ්‍රේෂන් එකමයි ඒක අඳුන ගන්න එතනින් තමයි ඒ සියල්ලම පටන් අරගන්නේ ඒ නිසා අපි මේ මුල දන්නවනම් කොතෙන්ට කෙලසුණත් ආපහු මෙතෙන්ට එන්න පුළුවන් විනාඩි 5ක් වැඩිපුර ආරම්භ තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව මම දැන් හෙට වැඩමුළුවේ අවසාන වෙනවා මම ආනාපාන සතිය කර කරගෙන යනකොට එකපාරටම ආනාපාන සතිය නොපෙනී ගිහිල්ලා මගේ මුළු සිරුරම ගල් වෙනවා ඊළඟට පෙරේදා ඉඳලා අලුත් ඒ කලින් මට භාවනා කරද්දී හම්බ වුණු හැම වේදනාවක්ම ධනාත්මක අත්දැකීමක් විදියට මම බාරගත්තා. ඒ වුණාට දැන් මට භාවනා කරද්දී අර පෙරේදා ඉඳලා දරා ගන්න බැරි තරම් වේදනාවක් ඇති වෙනවා. ගොඩාක්ම අමාරුයි ඒක. ඊට පස්සේ අන්තිමට ඔක්කාරි වගෙත් එනවා. පෙරේදත් ඒ தත්ති තිබ්බා අද දවස පුරාමත් ඒ தත්වෙම තිබ්බා. ඉතින් හෙටින් වැඩමුළුව අවසාන වෙනවා මම දැන් බලාපොරොත්තු වෙනවා භාවනාව දිගටම පුරුදු කරන්න. ඉතින් ස්වාමින්වහන්සේ ඒ தත්වෙට මොකක් මොනවා හරි මේ උපදේශයක් බලාපොරොත්තු වෙනවා. ඔය කියන්නේ දරා ගන්න බැරි මට්ටමක්ද නැත්නම් අනපේක්ෂිත එකක් කියලාද කියන්නේ? ඒක අනපේක්ෂිත එකක්. ඒක දරා ගන්නම බෑ මේ වේදනාව. දැන් ඒ කියන්නේ මගේ ඔළුව කවුද දෙපැත්තට ඇදලා කඩලා දාන්න හදනවා වගේ. හරි. එතකොට දැන් ඔయిత ඉස්සර වෙච්ච වෙලාවල් වල කොහොමද ඒකේ මේකට මූණ දුන්නේ කොහොමද ඒක ඉක්මව ගත්තේ? ඉස්සර වෙච්ච වෙලාවල් වල ඒක මට හරිම නිකන් හොඳ අත්දැකීමක් වගේ සාමාන්‍ය වේදනාවක්. ඊට පස්සේ ඒක වේදනාවක් කියලා හිතන ඒක මම ගණන් නොගෙන අරින අරිනකොට ඒක එහෙමම නැති වෙලා යනවා. ඉස්සෙල්ලා තිබුණු වේදනාව කොටසින් කොටසට මාරු වෙන එකක් තිබුණේ. එක දිගට ඔළුවෙන් පටන් අරගෙන හැම තැනම ඒ වගේ. දැන් ඒක මේ තදම තද වේදනාවක් නිකන් හෘද වස්තුව මගේ පේනෝ වගේ ඒක හයියෙන් ගැහෙනවා ඇහෙනවා මට ඊට පස්සේ මගේ ඔළුව කඩන්න හදනවා උර හිස් දෙක කවුද කඩන්න හදනවා හුස්ම හිර වෙන්න හදනවා හුස්ම <clears throat> තුම් තුම් හතර පාරක් හුස්ම ගන්නම බැරුව හිටියා ඊට පස්සේ කියන්නේ ඔය ඒ කියන අශීර්වාද අවස්ථාවටපත් වුණාට පස්සේ ඒකේ නිමාව නැත්නම් ඒකේ ඉස්පාසු ඒකේ පම ඒක ඉවර වීම මොන ප්‍රයත්නයක් නිසා ඇති වෙච්ච එකක් කියලාද කියන්නේ මොන ප්‍රතිකර්මය නිසා ඇති වෙච්ච දෙයක් කියලාද කියන්නේ ඒක ඉවර වෙන්නේ නැහැ ස්වාමීනි පර්යංකෙන් නැගිටිනකම්ම නැගිටිලත් පැයක් විතර යනකම් සාමාන්‍ය වේදනාව තියෙනවා ඔය ඒ කියන්නේ මේක භාවනාව නිසා හරියටම දෙයට මුණ දාලා බලාගෙන ඉන්නකොට එන්නේ එන්නේ එන්නේ මේකේ උද්දීපනය වැඩි වෙනවා තීව්‍රතාවය වැඩි වෙනවා. මේකේ තියෙන්නේ දරන්න බැරිකමක් නෙවෙයි. නමුත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙච්ච නැතිකම. නමුත් මේ කවදාත් එක සැරේ ඉන්නේ නැහැ. ටික පොඩි එකක් ඇවිල්ලා ඒක යට වෙලා ටිකක් ඇවිල්ලා ඒක යට වෙලා ඔහොම ඔහොම ඔහොම එන්නේ එන්නේ එන්නේ මේ උග්‍ර ප්‍රශ්න එනත උග්‍ර වේදනා උග්‍ර අනපේක්ෂිත තත්ත්වෙ එන්න පටන් අර ගන්නවා. මේ හැම එකකීම වෙන්නේ තමන්ගේ ප්‍රතිශක්තිය වැඩෙනවා. තමන්ගේ දැරීමේ ශක්තිය වැඩෙනවා. ඉතින් ඒක නිසා ඕන තැනකදී නතර කරතයි. නතර කරපු ගමන් අර ප්‍රතිශක්ති වර්ධනය නතර වෙනවා. මේ දැන් මේ ඊවසීමේ ශක්තිය නතර වෙනවා. ඊට පස්සේ උන පටන් ගන්න පුළුවන්. ඒක නිසා මේකෙන් කරන්න හදන්නේ අපේ ඉමුනිටි එක නගලා දෙනවා. එහෙම නැත්නම් අපේ දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය වර්ධනය කරලා කරලා කරලා ගෙනියනවා. සීමාවක්ම නැහැ. ඒ නිසා මම ඉස්ලාම් වාඩි උනේ ওই ලේවැල්ලි භාවනා මධ්‍යස්ථානේ 79 මං හිතන්නේ මොනින්දජිතුමත් එක්ක එතුමගේ කවදා හරි මරණයේ අත්දැක්ක දවසට පහුවෙන්ද තමයි ටික සෝවන් වෙන්නේ. ඔබ ටික ටික වැඩි කරනවා. වැඩි කරලා ගිහිල්ලා පරියන්ඛේදීව මරණය අත්දකින්න. මරණය කියන්නේ මේ මොනම දෙයක්වත් නැහැ. ඉඩ දෙන්නෙත් නැහැ බලන්න. ඊළ ඔක්කොම සුන්නත් දෙවිල කෙරුවට පස්සේ තමයි මූර්තිය දැක්කට පස්සේ තමයි අමෘතය හම්බ වෙන්නේ. වෙන කැමති නම් කනෝ නැත්තම් පැත්තකින් යනවා තියෙන එකයි තියෙන්නේ. මං කියන්නේ නම් පුළුවන් නම් කපන් බැරි නම් කපන් කියලා. ඉතින් ඒ නිසා වැඩිම දුරක් වුණොත් වෙන්නේ මං දන්න විදිහට මැරණ එක. ඒකට බයද? එහෙම නැත්තම් පිස්සු. ඔය දෙක විතරයි අපිට කැප කරන්නේ. එක්ක මැරෙ එක්ක පිස්සු ඇද. ඉතින් බුදුහාමුදුරේ ඉන්නේ gediy පිටේ. වෙන කාටවත් නෙවෙයි, ආභයකට නෙවෙයි, සත්කාරයකට නෙවෙයි, සම්මානයකට නෙවෙයි, මොකටවත් නෙවෙයි ධර්මයේ. මේ ආසනේ ඇවිල්ලා තියෙන අවුරුදු 2600ක්ම පිස්සු ගෙන්න කට්ටියත් එක්ක නෙවෙයි. බය කට්ටියත් එක්ක නෙවෙයි, කැප කරපු කට්ටියත් එක්ක තමයි. කැමති නැද්ද මේ පෙරහැරට එකතු වෙන්න? මෙහෙදි වැටුනොත් මම වගේ කියනවා 100 100ක් අඩු ගානේ අඩි 3ක් හරි යට වලල් කරලා බලනවා පුළුවන් නම් හතරක එක වලනවා මොකද තුනට උඩු වුණොත් කඳ ගන්නවා මේ වල කපපු වලකුත් තියෙනවා ඒක අඩි 15ක් කපන්න ගියා දැන් 20ක් කපන්න ගියා 15 නතර වෙලා තියෙනවා ඕහොම චරිචුරුක ගා බබා යන්න බෑ නිවන්නට ඔයිට බලාපොරොත්තු යන්න බෙල්ල කඩලම දානවා සුළුසුලන් වලට ගිහිල්ලා දානවා, ගිනි කඳු වලට ගිහිල්ලා දානවා, සුනාමි වලට ගිහිල්ලා දානවා, පටලවනවා, සම්පූර්ණ අන්ධබන්ද කරනවා. කරලා බලන්න ඒ මොකුත් වෙන්නේ නැහැ. gediya pitimම ඉතුරු වෙනවා. gedara ගියත් එකයි මෙහි හිටියත් එකයි. ඒක නිසා ධෛර්යයක් ඇති කරගන්න සාසනය වෙනුවෙන් කම්මෝගෝ චිකාගෝ. රාජා හෝ මා හෝ ගංගා හෝ. frog jump into the wall pond plop. <laughs> එච්චරයි. ආය ක්‍රමසහ විදිය අහන්න එපා. භාවනා වෙන එකක් බව දැනගත්තා නම් පිළිකුසාන් ජීන කාලේ ඕන්න ඕනේ ගිනි අගුරක් වෙච්චවයි කියලා කරන්නේ. වෙන ඕනේ ගිනි අගුරක් වෙච්චවයි කියලා කරන්න කියනවා. ඒත් එක මේ ධෛර්යය එනවා. ඒ කරන යනකොට ඒකට අවශ්‍ය ශක්තිය එනවා. තවත් එක්කෙන දෙනෙක් වගේ පිස්සු කට්ටිය ඉන්න ඕන හැබැයි වටේ. ඒ වගේ පිස්සු වෙච්ච කට්ටිය දෙසුන් දෙනෙක් ඉන්නකොට ආයේ මොකොත් නැහැ බල්ටියක් ගහන්න විසිල්ලයක් ගහලා. ගෙදර යන්න බෑ කියලා හිතනවා. <laughs> ඔව් ස්වාමීන් වහන්සේ ඊළඟ වැඩසටහනට එන්නේ කවද්ද කියලා හිතෙනවා. එච්චරයි මේක. ඒක නිසා අපි කියන්නේ පිටි පිටි පිටි පිටි කපනවා. මම ගහනවා. ඔක්කොම කරනවා. ඒ ඒක කරන්න හම්බ වෙනවනම් මේ මම මේ මේ දාලාවට බිල්ලට ගන්නවා. බිල්ලක් දෙන්න ඕනේ කියලා ගන්න ඉල කරනකොට බිල්ලක් දෙන්න බෑ. බිල්ලට ගන්නවා. බය වෙන්න. වැඩි මුණොත් පිස්සු නැත්තම් මැරෙනවා. එක්කෙනෙක් මැරලා තියෙනවා මෙහෙදී. heart attack වෙලා විශ්වවිද්‍යාලේ ගන්න මට වාර්තා වෙලා නැහැ. ඒ නිසා බය වෙන්න එපා. භාවනාවේ පැමිණෙන දුක සිතේ දුකට වැඩියා කියලා බාර ගන්නයි කියලා තියෙනවා. භාවන නැගිටිට පස්සේ ඒක නැති වෙන එකෙන් පේනවා මේ බය කරන්න හදන හැදිල්ලක් කරන්න. මේකට එකයි ලොකු සංකේතේ ලෑස්තිලා යන්න. මේට වැඩි දෙකක් එනවා. දෙයක් එනවා. මම මේකට ලෑස්තිලා යනවා කියවට පස්සේ ওই යකාව කියෙන් තරම් කළු පාට නැහැ. ඔය දත් පිලිස්සගෙන ඉන්නවා කියවට බලනකොට යකා කියලා තියෙන නිකන් මේ සාමාන්‍ය මිනිස්සුෙකුට. ඒ නිසා බය වෙන්න එපා. වික්කම මානිවත්ත. අත ඉස්සරහට ඵලයන් මග නැතර වෙන්න එපා කියන එකයි කියන්නේ. ඉතින් දැන් නම් ආයෙ ප්‍රශ්න අහන්නෙත් නැති නේද කියලා. විනාඩි බෑ දැන් විනාඩි 15ක් වැඩිපුර ගිහිල්ලා අපිට ඒක සක්මන් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ ඈ බෑ දැන් බෑ දැන් වෙලා දුන්නොත් බෑ අපිට ලියන්න වෙලා හෙට ට්විට් තියනවනේ වෙලාව හෙට ලියලා දුන්නාට පස්සේ පාර ගන්නවා. උනන්දු බොහොම වගේ කරනවා. ඉදිරිපත් වෙන්න අපේ ඇතුළත හැංගීමක් එන්න ඕනේ. පවුල වගේ නැත්තම් අපිට කියන්න හිතෙන්නේ නැහැ. එතකොට අපි ඕව වසංගනවා. වසංගුවොත් ගෙදර ගෙනියන්නේ පිළිකාවක්, අර්බුදයක්. හෙලි කෙරුවොත් පුදුමාකාර සාන්තියක්. ඒ වගේම අනිත් අයට ලොකු පොහොරක් වෙනවා. නිසා අනිවාර්යයෙන්ම ලියන්න අපි හෙටත් ප්‍රශ්න සාකච්ඡාවකට වෙලා ගන්න. හොඳයි. මෙතනින් අපේ නිසා ධර්ම සාකච්ඡාව නතර කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.